සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි පින්වත් සිල්මෑණිවරු ප්‍රමුඛ සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් හැම දිනාම දැන් සෝදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. එනිසා හැම දෙනාම කය එක තැනක තියනවා වගේ සිතත් එක්තැන් කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල සිත දුවන්නට නොදී බොහෝම හොඳින් බොහෝම වුවමනාවෙන් මේ මොහොතේදී මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. පිංගුතුනි මේ හිමක් කොනක් පරක් තෙරක් නැති අනවරාග්‍රෝ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් අපි හැමදෙනාම බොහෝ කාලයක් ආපු අය ඇවිද්ද අය නමුත් භවයෙන් වැහිලා නිසා ඒ අතීතය අපිට පෙනෙන්නේ නැහැ නමුත් නොපෙනුනත් මේ සසර ස්වභාවය ඒතරම් සුභජනක නොවන නිසා දුක්සහගත නිසායි ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ අතීතයේදීත් ඒ එකම ශාසනයක්වත් අපි ආදරෙන් ඇසුරු නොකළ නිසා ඇසුරු කරන්නට නොලැබුණු නිසා තාම මේ සංසාර ගමන අපි ඒ මේ අත දුවන සැරිසර නැත්තු වෙලා ඉන්නවා පින්වතුනි නොපෙනෙන අතීතය පැත්තකින් තබන්න තවම නූපන්න අනාගතයත් පැත්තකින් තබන්න තමන්ගේ මේ ජීවිතයට තමන්ගේ සිහිය නුවණ යොමු කරලා බලන්න. මහා සාගරේ ජලය තියනවා එක තැනකින් වතුර දෝතක් අරගෙන පිව්වහම අපිට තේරෙනවා වතුර ලුණු රහයි කියලා. ඒ එක වතුර දෝත අපිට මිම්මක් වෙනවා අනන්ත අපරිමාණ ජල සාගරයම මැනගන්න ඔක්කොම වතුර ලුණු රහයි කියලා. ආපහු තව තව තැන් වලින් බීලා බලන්න ඕනේ ඒ වගේ නුවණක් තියෙන කෙනෙකුට එක ජීවිතයක් ඇති අනන්ත පරිමාණ සංසාර සාගරයෙන්ම මැනගන්න ඊට පස්සේ අතීත අනාගත කියලා අමුතුවෙන් හිතන්න ඕනේ ඒ නිසා අද දවස මේ ජීවිතේට සිහිය නුවණ යොමු කරලා බලන්න. ඉපදුණු හැම කෙනෙකුටම අම්මෙක් තාත්තෙක් හිටියා ඉන්නවා නම් සහෝදර සහෝදරවරු ඥාති හිතයිසින් යාළු මිත්‍රයෝ හිටියනම් ඉන්නවා නම් ඒ ඉන්න බව ඇත්තක් මේ මිනිස්සු අපි කවුරුත් ඕපපාතිකව ඉපදුනේ නැහනේ එතකොට ඒ හැම කෙනෙකුගේම දෙමව්පියෝ ගුරුවරු සහෝදරයෝ ඥාති හිතයිසින් ඉන්නවනම් ඒ අයගෙන් අපි වෙන් වෙලා හෝ අපෙන් ඒ අය වෙන් වෙලා දුක් විඳින්න වෙන දවසක් එනවමයි එක්කෝ ඇවිල්ලා ඇති එක්කෝ එනවා අපි උපදින හැම ජීවිතයකම මේ කතාව මේ විදිහටමයි. ඒ හැම තැනකම මේ විදිහටමයි අපේ සිත් ඒ අරමුණු එක්ක බැඳෙන්නේ. අද පින්වතුන් පින්වතුන්ගේ අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට දුව දරුවන්ට මොනතරම් ආදරේද මොනතරම් සෙනෙහසද ඒ අය අසනීප වුණොත් ලෙඩ හැදුනොත් මැරුණොත් ඕගලගේ ජීවිතවලට දුක එනව නේද එනවා පින්වතුනි උපදින හැම තැනකම මේ සිත අරමුණු වල බැඳෙන්නේ මේ විදිහටමයි ඒ නිසා ඒ හැම තැනකින්ම ප්‍රිය විප්‍රයෝග දුක්ඛය එනවමයි ගෙවුණු සසරෙත් ලැබෙන්න තියෙන සසරෙත් ඉන්නකොට ඉන්නවනම් ලෝකේ අපිට උරුම වෙන්නේ මේ වගේ කියන එක තේරුම් ගන්න මේ ජීවිතය එක් නිදසුණක්. ඒකත් පැත්තකින් තියන්න. තමන්ගේ ශරීරස්ත ස්වභාවයේ මුල් කාරණාව කරගෙන ඉපදුණු දවස් ඉඳලා මේ මොහොත දක්වා වෙනකොට මොනතරම් දුක් විඳලා ඇද්ද? කායික දුක්, මානසික දුක්. එහෙනම් ඒ හැම ජීවිතයකම මේ ස්වභාවය උරුමයි. එකත් පැත්තකින් තියන්න. ඊට පස්සේ මෙනෙහි කළා බලන්න අපි හැම කෙනෙක්ම ඉපදුනාට පස්සේ මේ ජීවිතය ජීවත් කරනවා ජීවත් වෙනවා අපේ අපි මේ ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද කියලා බලන්න හොඳට විමසුවොත් විමර්ශනය කළොත් අපිට හම්බ වෙනවා උත්තර දෙකක් එකක් තමයි හැම කෙනෙක්ම මුළු ජීවිත කාලය පුරාවටම මේ හොයන්නේ දුක තමන්ගේ ජීවිතයෙන් අයින් කරගන්න සැප සතුට දෙක තමන්ගේ ජීවිතයට ලං කරගන්න ක්‍රමයක් හැම කෙනෙක්ම උත්සාහවත් වෙලා තියෙන්නේ උත්සාහවත් වෙන්නේ නොයේක් විදිහට තමන්ගේ ජීවිතය සැපවත් කරගන්න. තමන්ගේ ජීවිතයෙන් දුක් අයින් කරගන්න. නමුත් අවාසනාවන්ත කාරණාව ලෝකෙ තුල හැම කෙනෙකුටම මුළු ජීවිත කාලය පුරාවටම යමක් සඳහා නම් උත්සාහවත් උනේ නොලැබිලා තියෙන්නේත් ඒ ටිකමයි. හැම කෙනෙකුටම නොලැබුණෙත් මොකක්ද? සැප සතුට දෙකෙන් පිරිච්ච දුක සම්පූර්ණයෙන් අයින් වෙච්ච ජීවිතයක් ලබා ගන්න නොහැකි වීම. නමුත් ලෝකෙ තුල මෙච්චර උත්සාහවත් වෙලා දුක අයින් කරගන්න බැරි වුණා සැප සතුට ළඟා කරගන්න බැරි වුණා නමුත් මේ මෝඩකම අපේ අතහැරෙන්නේ නැහැ. හරියට අර මල් කපු නරියට වගේ. ඒ කතාව දන්නවද? එක නරියෙක් බඩගිනි වෙලා කෑමක් හොයාගෙන කැලේකට ගියා. කෑම හොයාගෙන යනකොට ඈත තියා දැක්කා රතු පාටට මස් වැදලි එල්ලිලා තියෙන ගහ නරියට හරි සතුටුයි. හරි ඉක්මනට මස් තියෙන ගහ ගාවට දිව්වා. ලං වෙනකොට දැක්ක ගහේ උඩ නෙමෙයි ගහේ යටත් මස් වැටිලා තියෙනවා. ඉක්මනට දිව්වා. ගිහිල්ලා බිම තියෙන මස් කියන සංඥාවෙන් හඳුනාගත්ත ඒ අරමුණක් දෙක කපලා බැලුව මස් නෙමෙයි. එතකොටම ගහෙන් එකක් දෙකක් වැටුණා. වැටෙනේවටක් ගලහපලා බැලුවා ඒකත් මස් නෙමෙයි. මොකටද මේ නරිය රැවටලා තින්නේ එරබුදු මල් පිපිච්ච ගහකට. එරබුදු මල් වලට. දැන් ගහ යට තිබුණේ වහපල බැලුවා ඒක මස් නෙමෙයි. ඒ වෙලාවෙම බලාගෙන ඉද්දිම වැටුණා වැටෙනේවත් මස් නෙමෙයි. ගහ යට තිබුණේවත් වැටිච්චේවත් මේ දෙකේම අත්දැකීමක් ගන්න බැරි මේ මෝඩ නරියා හිතනවලු මෙහෙම. ගහ යට තිබිච්ච දේ මස් නොවුනට ගහෙන් වැටුණු දේ මස් නොවුනට ගහ උඩ තියෙන දේ නම් මස් කියලා බලාගෙන ඉන්නවලු මස් තියා. ඒ වගේ අපිත් මේ නරිය කරපු වැඩේමයි කරන්නේ. ගෙවුණු සැප තියනවා කියලා දුවගෙන ආවා නමුත් බැලුවාම ගෙවුණු අතීතයේ දිහා බැලුවාම ජීවිතේ හැම ලොකු සැපක් නැහැ. සැප විඳින්න උත්සාහවත් වෙච්ච බවක් නම් තියෙනවා. නමුත් සැප වෙලා සැපවත් වෙලා නැහැ. දුක අයින් කරගන්න උත්සාහවත් වෙච්ච බව නම් තියෙනවා. දුක අයින් වෙලා නැහැ. ගහ යට තිබුණේවා මස් නෙමෙයි වගේ ගෙවුණු අතීතේ නම් එහෙම සැපක් නැහැ. ගහෙන් වැටෙන ඒවා වගේ දැන් වර්තමානයකත් ජීවිතේ සැප අයින් කරගන්න සැප ලබා ගන්න දුක අයින් කරගන්න හදනවා. නමුත් සැපවත් වෙලා නැහැ දුක අයින් උනේ නැහැ. ගෙවුණු අතීතයත් ඉක්ුත් වෙමින් පවතින වර්තමානයත් කියන දෙකේ අත්දැකීමක් ගන්න බැරි අපි අනාගතයට සයාගෙන ඉන්නවා හෙට දවසේ නම් සියලුම ප්‍රශ්න ගැටලු නැති කළා දුක් නැතුව සැපෙන් ඉන්න පුළුවන් කියලා අනාගතයට ඇස් අයාගෙන ඉන්නවා. හරියට අර නරියා ගහ යට තියෙන දේ මස් මස් නොවුනට ගහෙන් වැටුණු දේ මස් නොවුනට ගහ උඩ උඩ තියෙන නම් මස් කියලා බලාගෙන ඉන්නවා වගේ. නමුත් අතීතය කියන දේත් අපේ পায়පාමුලට අනාගතය කියන දේත් අපේ পায়පාමුලට ආපු දවසට මේ වගේම ස්පර්ශයක්මයි වෙන්නේ කියන කාරණාව අපිට හිතා ගන්න බැරි වෙලා. ඉතින් හැමදාම සැප කියන එක අපිට මනෝමය සංකල්පයක් වෙලා ජීවිතේ කවුරුවත් සැප විඳින අය නැහැ. මේ ඔක්කොම සැප හොයන අය. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේ අරමුණු ගානේ රස්තියාදු වෙවි. අරමුණු හොය හොය මේ ඇවිදින්නේ මොකටද? ජීවිතේට සැප හොයනවා. සැප හොයන කෙනෙක් විනා සැප විඳින කෙනෙක් පෙන්වන්න. ගෙවල් දොරවල් හදන්නේ යාන වාහන ගන්න මේ එක එක ක්‍රම උපායන් හොයන්නේ මොකටද? සැපවත් වෙන්න ක්‍රම හොයන්නේ. ජීවිතයේ සැප පිරලා තියෙන මේ වගේ ක්‍රම හොයන්න ඕනේද අපිට? නෑ. එතකොට මම මතක් කළේ ලෝකේ අපි හැම කෙනෙක්ම ජීවිතේ පුරාවටම කළේ සැප හොයන එක දුක අයින් කරගන්න උත්සාහවත් වෙන එක. නමුත් අපි කාටත් බැරි වුණා. ඒකට හේතුවක් තියෙනවා. දුක අයින් කරගන්න හදන අපි දුක ඇති වෙලා තියෙන හේතුව කොතනද කියලා හොයලා නෙමෙයි දුක අයින් කරගන්න හදන්නේ. සැප හොයන්න උත්සාහවත් වෙන අපි සැප ඇති වෙච්ච හේතුව කොතනද කියලා සැප ඇති කරගන්න කාරණාව මොකක්ද කියලා හොයලා නෙමෙයි ඒක කරන්න හදන්නේ. ඔහේ දුවන්නම් වාලේ දුවන සමාජ රටාවකට එකතු වෙලා ලෝකය අනුකරණය කරමින් දුක අයින් කරන්න සැප හොයන්න උත්සාහවත් වෙනවා ඒකට මාවතක් දන්නේ පින්වතුනි හරියට මාවතක් නැතුව ඉලක්කයක් නැතුව ඉලක්කේ සපුරා ගන්න මාවතක් නැතුව පාරට බහැලා යන එකට කියනවා හිස හැරුණු අතේ යනවා කියලා. ඒ වගේ දුක නැති කරගන්න අද දවසේදී මේ ලෝකයා කටයුතු කරන ක්‍රමයක් හරියට හිස හැරුණු අතේ කෙනෙක් යන්න වගේ. ඉතින් මේ ලෝකයාගේ දුක නැති කරගන්න මාවතේ වැර වැරදිකම වැරද්ද දැකපු නිසායි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණේ. අනේ මේ ලෝකය දුක දන්නේ නැහැ. දුක ඇති වෙන හැටි දන්නෙත් නැහැ. දුක නැති තැන නැත්තම් සැප තියෙන තැන දන්නෙත් නැහැ. ඒ සැප ළඟා කරගන්න යන මාවත දන්නෙත් නැහැ. මෙන්න මේ ටික මම ලෝකෙට පහදලා දෙන්න ඕනේ කියන මහා කරුණාවෙන්මයි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. පහළ වෙලා අපිට දේශනා කළේ හැමදාම අපි හොයපු අපි හොයන ප්‍රශ්නෙට පිළිතුරු. අපි නොදන්නවා වුණාට අපි මුළු ජීවිත කාලෙම හෙව්වේ සැප සංතුට ළඟා කරගන්න දුක ජීවිතයට අයින් කරගන්නනේ අන්න ඒ කාරණාවමයි බුදුදහමෙන් පෙන්වන්නේ. වෙන මොකුත්ම නෙමෙයි සැප සතුට දෙක තියෙන්නේ කොතනද? ඒකට තියෙන මග මොකද්ද? දුක තියෙන්නේ කොතනද? කොහොමද? ඒක අයින් කරන්නේ කොහොමද කියන කාරණාවමයි. ඉතින් ඒ ධර්මතා හතර ඉලක්ක කරගෙන බුදුරජාණන් වහන්සේ ඊට යන ප්‍රතිපදාව පනවනවා. මහණෙනි මේ එකම මගයි. මහණෙනි මේ එකම මගයි මොකද්ද? සත්වයන්ගේ පිරිසිදු බව ඇතිවෙන්ටත් හැඬීම් වැළපීම් නැති කරන්නත් ඉක්මවන්නත් දුක් දුම්නස් නැති කරන්නත් ඔන්න දුකේ නැති පැත්ත පෙන්නවා මාර්ගඵල ලබන්ටත් නිවන අවබෝධ කරන්ටත් සැප ලැබෙන පැත්ත පෙන්වුවා. මෙන්න මේ සතර සතිපට්ඨානයයි. දුක අයින් කරන්න සැප ලබා ගන්නත් තියෙන එකම මගයි කියලා ඒකට යන මග පෙන්වුවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ සතර සතිපට්ඨානය වඩනවා නම් එයා බොහෝ කාරණා බොහෝ දේ නොදන්නවා වුණත් අනුක්‍රමයෙන් ටිකෙන් ටික දුක එයාගේ ජීවිතයෙන් අයින් වෙලා සැප සතුට දෙක සැනසෙල්ල කියන එක ජීවිතයට ටිකින් ටික ලඟ වෙනවා. ඒ නිසා පින්වතුනි මේ ජීවිතයට සාන්තියක් මේ ජීවිතයට රැකවරණයක් ලබා ගන්න ඕනේ නම් හැම කෙනෙක්ම මේ බුදුහාමුදුරන්ගේ වචනය ගැන විශ්වාස තබා ගන්නට වෙනවා. මේ සතිපට්ඨානෙ විස්තර කරන්නට ඉස්සර වෙලා තවත් කරුණක් මතක මතක් කරන්න ඕනේ. ඒක තමයි පින්වතුනි අපි ගොඩාක් වෙලාවට තීන්දුව తీරන ගන්නේ මේ අවුරුදු 50ට 60ට පෙනෙන අපේ මේ ජීවිතය දිහා බලලා විතරයි. මේ ජීවිතයේ පුරාවට දුකක් නැතුව ඉන්න පුළුවන් නම් අපි සෑහීමටපත් වෙනවා. සතුටක් තියෙනව නම් සෑහීමටපත් වෙනවා. අපිට වෙන දෙයක් අවශ්‍ය නැහැ හොයන්නේ නැහැ. නමුත් මේක මේ අවුරුදු 50 60 ප්‍රශ්න විතරක් නෙවෙයි. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහෙක්. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසෙකුට උදේට හරි දවල්ට හරි රැයට හරි දවසක එක වේලක් අපි කන්න දුන්නොත් ඒ මිනිස්යාගේ මුළු ජීවිතේටම අපි යමක් කළා වෙනවද? නැහැ. නිකන් බත් වේලක් දුන්නා විතරයි. ඒ වගේ අනවරාග්‍රෝ සංසාරට සාපේක්ෂව එකම ජීවිතයක් දුක් කියන මාත්‍රයක්වත් නොලබා සැපම කියන තැනකින් මුළු ජීවිතේම ජීවත් කළත් හරියට අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහෙකුට එක බත් වේලක් දුන්නා වගේ විතරයි. මේ අවුරුදු 50න් 60න් පස්සේ කවුද තමන්ගේ ජීවිතයට රැකවරණයක් ලබා දෙන්නේ කවුද ජීවිතයට නිදුක් බව ලබා දෙන්නේ කිව්වේ හැකිද අපිට හැම ජීවිතයක්ම සුවපත් වෙනවා කියලා අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසෙකුට එක බත් වේලක් දුන්නා කියලා ඒ බත් වේලෙන් අවුරුදු 100 පුරාවටම ඉන්න කෙනාගේ බඩගින්න නිවිලද තියෙන්නේ නැහැ ඒ වගේ මේ ජීවිතේ පුරාවටම කෙනෙක් සැපවත් වුණත් ඒ සැපෙන් හිතනවද අනන්ත සංසාරෙම සැපවත් වෙයි කියලා නැහැ ඒකෙන් මම මතක් කළේ ඕගොල්ලෝ ඉන්න වටපිටාව දුක පැත්තකින් තිබේ සැපවත් නම් ඒ සැපදායක වටපිටාවට බලලා වටපිටාවට තියලා තීරණය කරන්න එපා මේ ධර්මයේ වටිනාකම තේරෙන්නේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ අනවරාග්‍රු සංසාරට සාපේක්ෂව හිතන කෙනෙකුටයි බලන කෙනෙකුටයි ඒ නිසායි බුදුහාමුදුරන්ගේ කාලේ රජවරු රජකම් අතහැරියා සිටවරු සිටුකම් අතහැරියා මහා ධනවත්තු ඒ ධනෙ අතහැරියා පින්වතුනි ඒ කුමක් නිසාද සදාතනික ජරා මරණ දුකෙන් නිදහස් වෙන මේ ධර්මයේ නහමක් වරදාවා කියන අදහසින් මේ ධර්මය මට අතහැරෙන්න එපා මේ తాවකාලික සැපය නිසා සදාතනික සැපය මට නොවර්ධීවා කියන අදහසින් හැම දිනාටම මතක් කරනවා සදාතනික සැපේ ලැබෙන මේ සද්ධර්මයේ මට නොවැරදීවා කියන කලන සිතින් හැමදෙනාම මේ කරන දේශනාවන් අහන්න කියලා. අපි කතා කරලා බලමු. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ සතර සතිපට්ඨානය ජීවිතයක තියෙන සියලු දුක් අයින් කරන්නත් ජීවිතයකට අවශ්‍ය සියලු යහපත ලබා දෙන්නත් තියෙන එකම මඟ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංයුත්ත නිකායේ මහා වර්ගයේ සලායතන සංයුත්ති විජ්ජා කියලා සූත්‍රයක් තියෙයි. ඒ සූත්‍රයේ තියෙනවා යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨානය වැරදුනොත් එයාට ආර්ය අෂ්ටාංග මාර්ගය වැරදුනා වෙනවා. සතර සතිපට්ඨානෙ වැරදුනොත් වරදින්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. සතර සතිපට්ඨානය පිරුවොත් වැඩුවොත් නිවැරදි වුණොත් ආර්ය අෂ්ටාංග මාර්ගය පුරනවා වඩනවා නිවැරදි වුණා වෙනවා. කෙනෙකුට ආර්ය අෂ්ටාංග මාර්ගය වැරදුනොත් වරදින්නේ මොකද්ද? නිවන නැත්තම් සැප. එහෙනම් සතර සතිපට්ඨානේ වැරදුනොත් වරදින්නේ මොකද්ද? නිවන නැත්තම් සැප. ඒ නිසා මෙන්න මේ සතර සතිපට්ඨානේ වඩන හැටි නිවැරදිවම තෝරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ තව හොඳ සූත්‍රයක් දේශනා කරනවා මම ඒකත් කෙටියෙන් මතක් කරන්නම්. එකක් තියෙන්නේ සතිපට්ඨාන සංයුත්තේ මක්කට කියලා සූත්‍රයක් තියෙනවා. මේ මක්කට සූත්‍රයේ තියෙනවා මහණෙනි මේ හිමාල කැලේ හිමාලයේ මිනිස්යන්ගේ යෑමක් ඒමක් නැති වඳුරන්ගෙවත් යෑමක් ඒමක් නැති අතිශය සුන්දර සිත්කලු ප්‍රදේශ තියෙනවා. ඒ ප්‍රදේශයට කිසිම කලක මිනිස්යන්ට යෑමක් ඒමක් වෙන්නේ නැහැ. වඳුරන්ගේ යෑමක් යෑමක් වෙන්නේත් නැහැ. ඒ වගේම මහණෙනි මිනිස්යන්ගේ යෑමක් යෑමක් නැති වඳුරන්ගේ වඳුරන්ට විතරක් යන්න දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා අතිශය සිත්කලු. හිමාල කැලේ තව ප්‍රදේශයක් තියෙනවා මිනිස්යන්ට යන්නත් එන්නත් පුළුවන් වඳුරන්ටත් යන්නත් එන්නත් පුළුවන් ප්‍රදේශයක් තියෙනවා. මෙන්න මේ ප්‍රදේශයට මඳුරු වඳුරු මස් වල ලෝභ ඇති වැද්දෝ වැද්දෝ මොකද කරන්නේ ලාටු වලින් එක්තරා ප්‍රතිමාවක් හදලා ගිහිල්ලා ඒ ලාටු ටික තියෙනවා මහණෙනි ශ්‍රේෂ්ඨ ගති ඇති උතුම් ගති ඇති වඳුරෝ තියෙනවනම් වඳුරෝ ඉන්නවනම් මේ වඳුරෝ මේ ලාටුව කියන එක ඇලෙන ස්වභාවයෙන් යුක්තයි කියලා තේරුම් අරගෙන කල්ැතුවම ඉවත් වෙලා යනවා. නමුත් ලෝල ගති ඇති තෘෂ්ණා බරිත යම් වඳුරෝ ඉන්නවා මේක මොකද්ද කියලා බලන්න ඕනේ කියලා අතින් ගන්නවා අතින් අල්ලනවා අල්ලනකොටම ඒ අත ඇලෙනව අර ලාටුවල. ඊට පස්සේ ඒ ඇලිච්ච අත මුදවන්න කියලා දෙවනි අතින් අත තියලා උත්සාහවත් වෙනකොට දෙවනි අතත් ඇලෙනවා. අත් දෙක මුදවන්න කියලා කකුලක් තිබ්බහම ඒ කකුලත් ඇලෙනවා. අත් දෙකයි කකුලයි මුදවන්න කියලා අනිත් කකුලෙන් තිබ්බහම ඒ කකුලත් ඇලෙනවා. කකුල් දෙකයි අත් දෙකයි මුදවන්න කියලා ඔළුව තියලා උත්සාහවත් වෙනකොට ඔළුවත් ඇලෙනවා. පස් පොලකින් ඇලුනහම ඇලිලා මේ ලාටු ගොඩේ ඉන්න වඳුරට අර වඳුරු වැද්දට විසින් ඒ වැද්දට කැමති දෙයක් කළ හැකි. එතනම විදලා මරාගෙන යනවා කැම වඳුරට මේ වඳුරව මරාගෙන යනවා වැද්දට කැමැත්තක් කළ හැකි. බුදුරජාණන් වහන්සේ මේ උපමාව කළා ඒ වගේ මහණෙනි වැද්දා විසින් තබපු ලාටු ටිකේ ඇලුණු වඳුරෙක් වගේ මාර්ය විසින් මවපු මේ පංචකාම කොටුවක් තියෙනවා ශ්‍රේෂ්ඨ පඬිත අය ඒක ඇලෙන්නේ නැහැ ඒකෙන් අයින් වෙලා යනවා නමුත් ලෝල ගති ඇති තණ්හා ගති ඇති සත්වයෝ ඉන්නවා ඒ අය මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මෙන්න මේ ධර්මතා පහට නැඹුරු වුණාම ඒකේ ඇලෙනවා පස් පොලින්ම ඇලුනහම මායයට සුදුසු දේ කැමති දෙයක් කර හැකි කියලා පෙන්නනවා. පෙන්නලා මහණෙනි ඒ වැද්දට හසු නොවෙන්නේ වැද්දට හසු නොවී ඉන්න පුළුවන් ශේස්ත්‍රයක් තියෙනවා. තමන්ගේ පියා විසින් උරුම වෙච්ච භූමියක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙන්න මේ සතර සතිපට්ඨානය යම් කිසි කෙනෙක් වඩයි නම් මෙන්න මෙයා මායයට සුදුසුසේ කළ හැකි කැමැතිසේ යමක් කළ හැකි කියන සීමාවෙන් මිදෙනවා. එතකොට ඒ නිසා යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානය වඩයි නම් මේ සතර සතිපට්ඨානය වඩන කෙනාට මායව පේනවා. මායයට එයව පේන්නේ නැහැ. සතර සතිපට්ඨාන යමෙක් නොවඩයි නම් මායයට එයාව පේනවා එයාට මායව පේන්නේ ඒ නිසා මෙන්න මේ සතර සතිපට්ඨානය වඩන්න ඕනේ. සතර සතිපට්ඨානය කියන්නේ මොකද්ද? කාය වේදනා චිත්ත ධම්මා. කයේ කයානුව බලනවා කෙලස් තවන වැරැතුව මනා නුවණින් වූ යුක්ත වූ සිහියකින් වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරනවා සිත්හි සිත් අනුව බලමින් වාසය කරනවා ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කරනවා මෙන්න මේ ටික හරියටම ඉගෙන ගන්න ඉගෙනගෙන ජීවිතේ ටික ටික හරි මෙන්න මේ ටික කරන්න මේ ටික කළොත් අපි සසරෙන් මිදෙනවා. මම ඒක කරන්න හැටි ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. කොහොමද අපි කයේ කය අනුව බලන්නේ? පින්වතුනි ඊට ඉස්සෙල්ලා යමක් කියන්න ඕනේ. මේ සතර සතිපට්ඨානේ වඩන්න ඉස්සෙල්ලා ආර්ය සම්මා දිට්ඨිය අපි දැනගෙන තියෙන්න ඕනේ. අපිට ඇහැට යමක් පෙනෙනවා කියන සිද්ධිය ගන්න පෙනෙන දේ දැනගන්නකම නෙමේ පෙනෙනවා කියන සිද්ධිය. පෙනෙනවා කියන තැනට කියනවා විපාක නාම රූප දෙකක් තියෙන විපාක ධර්මයක්. මේ පෙනෙනවා කියන තැන ඇහැ රූපයයි දෙක රූපය චක්කු සම්පස්සයෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන ටික නාම. එතන සිත නාම ධර්ම උපද්දනවා කියන එකට වැය වෙලා සිතක කෘත්‍යයක් වෙන නැහැ. ඒ නිසා පෙනෙනවා කියන සිද්ධිය නාම රූපයි නාම රූප දෙකයි යන ගණිතයට යනවා. පෙනෙන දේ දැනගන්නකම නෙමෙයි. අපි කියමු අවුරුදු මාස ගණනක පුංචි ලදරුවේ ගත්තොත් පුංචි ලදරුවට මේ ඕන අරමුණක් පෙනෙයි. නමුත් මේ අහවල් වූ අහවල් දේ කියලා වෙන් කරන්න දන්නේ නැහැ. විස්තර මුකුත් මනසේ නැහැ. නමුත් අරමුණු පේනවා. ඒ වගේ මේ පෙනෙන කමට කියනවා නාම රූප දෙකක් කියලා. ඇහෙන කමට ඇහෙනවා කියනකොට සද්ද විතරයි. අපි අර කිව්වේ නොදන්නා භාෂාවකින් කවුරු හරි කෙනෙක් කතා කළොත් අපිට සද්ද ඇහෙනවනේ. නමුත් කිසිම විස්තරයක් අපිට දැනෙන්නේ නැහැනේ. අන්නේ සද්ද ඇහෙන මට්ටමට කියනවා නාම රූප දෙකක් තියෙන්නේ කියලා. ගන්ධ සුවඳ දැනෙන එකට රස ලැබෙන එකට කයට දැනෙන ස්පර්ශ කියන ටිකට කිසිදු විස්තරයක් නැතුව ඔය අරමුළු පෙනෙන ඇහෙන දැනෙන දිට්ටි සුත මුත විඤ්ඤාත කියන මේ ධර්මතා ටිකට කියනවා විපාක නාම රූප දෙකක් කියලා. ඒ අරඹයා මොනවාම හරි දෙයක් පෙනෙන දේ හෝ ඇහෙන දේ හෝ ගඳ සුවඳ අරඹයා අපි හිතනවනම් කියනවනම් කරනවනම් මෙන්න මේකට කියන විඥානය කියලා. මේ විඥාණය ඇහැට අරමුණක් පෙනෙනකොට අපි හිතන කියන කරන දේ පෙනෙන රූපෙට හෝ පෙනෙන තැන තියෙන නාම ධර්ම වලට හෝ බැන්දොත් ගැට ගැහුවොත් මේ විඥාණය මේ නාම රූප දෙකේ පිහිට ලැබුවොත් නැවත කර්ම සකස් වෙනවාමයි මේ අරමුණේ විඥානේ පිහිටනවාමයි. ඒ කියන්නේ දැන් මේ පෙනෙනකොට පෙනෙන දෙයට මට මොනවා හිතන්න පුළුවන්. නමුත් මං හිතන දේ පෙනෙන රූපෙට අයිති කියලා හිතුවොත් මගේ විඥානය රූපේ පිහිටියා වෙනවා. ඒ නිසා රූපෙට කියනවා විඥාන ටිතියක් කියලා. මම මොනවා හරි දෙයක් හිතනවා නම් හිතන දේ මේ වේදනාවට අයිතිය කියලා හිතුවොත් වේදනාවට බැන්දොත් මේ විඥානේ වේදනාවේ පිහිටියා වෙනවා. ඒ නිසා වේදනාව කියනවා විඥාන ත්‍ිතියක් කියලා. මම මොනවා හරි දෙයක් හිතනවා නම් කියනවා නම් කරනවා නම් හිතන කියන කරන දේ පෙනෙන මේ හැඩසටහනට සංඥාවට අයිතිය කියලා හිතුවොත් බැන්දොත් විඥානයේ සංඥාව පිහිටනවා. සංඥාවට විඥානත් තිතියක් කියලා කියනවා. මම හිතන කියන කරන දේ මේ රූපෙට අයිති කියලා හිතුවොත් විඥානය මේ හිතින් කියින් කිරීම ආරම්භය පිහිටනවා චේතනාවේ පිහිටනවා චේතනාව විඥාන සංකාරය නැත්තම් චේතනාව විඥානත් තිතියක් රූප වේදනා සංඥා සංඛාර කියලා කියන්නේ විඥානට්ටිතියක් සතර විඥානට්ටිති කියලා පෙන්වනවා විඥාණයට නවතෙන් හතරක් ඔය හතර පොළට යම්කිසි කෙනෙකුට කෙනෙකුගේ විඥාණය නොපිහිටියොත් මේ විඥාණය නොපිහිටිය යන ගණයට යනවා කර්ම රැස් වෙන්නේ නැහැ එයා මේ තුන් භූමියෙන්ම ඈතර වෙන කෙනෙක් වෙනවා. මේ ලෝකෙට අයිති කෙනෙක් වෙන්නේ එයාගේ ගතිය පනවන්න බෑ රූපකින්වත් වේදනාවකින්වත් සංඥාවකින්වත් සංකාරකින්වත් මේ විඥානයේ ගතිය පනවන්න බෑ. මං කියන දර්ශනය ගැඹුර ඇති. නමුත් මම මේ පෙන්නුවේ මේ සතිපට්ඨානෙන් කරන්නේ ඕගොල්ලෝ නොදන්නවා වුණාට ඔන්න ඔය ප්‍රයෝගය. අපි මෙහෙම කිව්වොත් දැන් මට මේ ඉදිරියෙන් තියෙන අරමුණු පෙනෙනවා. පෙනෙනකොටම පෙනෙන අරමුණේ මට හිතෙන්න පුළුවන් දැන් අඳුරන කෙනෙක් නම් අපි ගුණරත්න මහත්තයා කියලා මම හිතනවා. මට මම හිතන මේ ගුණරත්න මහත්තයා කියලා මම හිතනකම මට හිතෙනකම මම ඉදිරියෙන් තියෙන රූපයකට අයිති රූපයක් ගැන හිතන්නේ කියලා හිතුවොත් මගේ විඥාන්නේ මේ රූපය තුල නවාතනක් දුන්නා වෙනවා. විඥානයේ පිහිටියා වෙනවා. එතකොට මට දැනුමක් එනවා මේ රූපේ ගුණරත්න මහත්තයා ගෙයි කියලා අරමුණ ගැන දැනුමක් එනවා මට. අරමුණ පැත්තකට ගියත් ඒක නැවත නැවත ගුණරත්න මහත්තයා ගුණරත්න මහත්තයා කියලා හිතට සිහි කරගන්න ආහාරයක් වෙනවා. ඒක සිහි කළ ප්‍රතිසන්දි වශයෙන්ුත් යන්න පුළුවන් වෙනවා. නමුත් මම ගුණරත්න මහත්තයා කියන සිතුවිල්ල සිහි කරනකොට ඒකට රූපයකට බැඳේ නැත්තම් මේ ගුණරත්න මහත්තයා කියලා හිතුවට ඒකට අයිති රූපයක් නැති වුණොත් ඒ විඥාණයට පවතින්න බෑ. සිහි කිරීමෙන් පස්සේ එතරම් නිරුද්ධ වෙනවා. කෙනෙක් නැහැ. එතකොට මේ සතිපට්ඨානෙන් කරන්නේ විඥාණය රූපයක පිහිටන්න දෙන එක නවත්තන එක. වේදනානුපස්සනාවෙන් කරන්නේ විඥානයේ වේදනාවේ තිටියක් ගන්න නොදෙන එක. ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා දෙකෙන් කරන්නේ විඥානය සංඥා සංකාරයන්ගේ පිහිටක් ගන්න නොදන්න එක. තිටියක් වෙන්න නොදෙන එක. එතකොට පරණ ආශ්‍රව මත මේ රූපය දකිනකොටම මට ගුණරත්න මහත්තයා කියන අදහසක් ඇති වෙයි. මේ අදහස නැවත රූපයට බැසගන්න කල රූපේ පතිත වෙන්න කලින් මම නුවණ අරගෙන යනවා සතිපට්ඨානයට නුවණින් කායගත සතිය වඩනවා ඒකෙන් කරන්නේ මම හිතන දේ මේ රූපය මත පතිත වෙන්න නොදෙන එක. මේ රූපේ දකිනකොටම ගුණරත්න මහත්තයා කියලා හිතෙනකොටම මම බලනවා එතන තියෙන ඇත්ත නෑ එතන තියෙන්නේ කේස් ලොම් නියදත් හම්මස් නහර කියලා මේ කුණුප කොටස් ටිකක් තියෙන්නේ කන බොන ආහාරය හැදිලා තියෙන්නේ කියලා ඇත්ත පෙන්වන්නේ මොකටද මේ කෙනෙක් කියන අදහස මගේ හිතේ තියෙන අදහස රූපෙට පතිත වෙන්න දෙන එක පතිත වෙන එක වළක්වන එකයි මේ කරන්නේ. රූපෙට බැසගන්න මගේ විඥාණයට රූපයේ තිතියක් ලබා නොදෙන එකයි මම මේ කරන්නේ. මම ඒක තේරෙන මට්ටමට ඕගොල්ලන්ට කියන්නම්. අපි කියමු ගඩොල් වැලි සිමෙන්ති ආදී නොයෙක් දෙයකින් අපි බිත්තියක් හදනවා. ගඩොල් වැලි සිමෙන්ති වතුර අරගෙන බිත්තියක් හදනවා. බිත්තිය හොඳට කපරාදුත් කරනවා. කපරාදුත් කරනවා. දැන් බිත්තියේ සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ සත්ව පුද්ගල කොටස් තියෙනවද? නැහැ. ඊට පස්සේ අපිම කඩේට ගිහිල්ලා නොයෙක් විදිහේ වර්ණ ටිකක් ගේනවා පින්සලකුත් ගේනවා ගෙනල්ලා චිත්‍ර අඳින්න දන්න කෙනෙකුට කියනවා මේ බිත්තියේ අඳින්න චිත්‍රයක් කියලා මිනිස්සෙක්ගේ හැඩසටහනක් අඳින්න කියනවා. දැන් විත්තියේ මේ සිතරා තමන්ගේ හිතේ තියෙනවා මිනිස්සෙක්ගේ හැඩේ මෙහෙමයි කියලා හිතේ තියෙනවා. එයාගේ හිතේ තියෙන ආකාරයට බිත්තියේ අර සායන් ටික තවරනවා. එයා මිනිස්සෙක්ගේ හැඩයක් අඳිනවා නෙමෙයි. එයාගේ හිතේ තියෙන හැඩේ බලාගෙන හැඩේට ගැලපෙන විදිහට බිත්තියේ සායන් ටික අතුරනවා. දැන් එතන තියෙන්නේ gadulweli සිමෙන්තියෙන් කළ තැනක වර්ණ රාශියක් යොදාගත්ත හැඩයක්. ඒ වර්ණ ටික පුද්ගලයේද සත්වයේද නැහැ. දැන් බිත්තිය සහ බිත්තිය ඇඳපු චිත්‍රයක සැබෑ ස්වභාවය නොදන්නාකම නිසා ඒක බලනකොටම මිනිස්සෙක් කියන අදහසක් අපිට එන්න පුළුවන් නේද? පුළුවන්. ඕකට තමයි අපි ආශ්‍රව කියලා කියන්නේ. මිනිස්සෙක් කියන අදහස එනවා. දැන් මිනිස්සයා කියන අදහසට තමයි අපි මේ කර්ම විඥානය නැත්තම් විඥානය කියලා කියන්නේ දැන් අර ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තියත් ඒකේ ඇඳපු චිත්‍රයත් ඒ ටික පෙන්නන පෙනෙනවා කියන්නේ අපේ ගාව තියෙන චක්කු විඥාන චක්කු විඥාණයෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික ඔක්කොම ටික තියෙනවා ඒ ස්කන්ධ පංචකයම වැය වෙලා චිත්‍රය පෙනෙනවා කියන ටික එක පැත්තක්. දැන් චිත්‍රය පෙනෙනවා. පෙනෙනකොටම මිනිස්සය කියන අදහස අපිට ඇති වෙනවනේ. මෙන්න මේ ඇති වෙන අදහස ඇති වෙන පැත්තටයි අපි විඥානය කියලා කියන්නේ. දැන් මිනිස්සයා කියන අදහස මගේ මනසේ තියෙන අදහස ආන් අර බිත්තියේ තියෙන චිත්‍රයට ගැට ගැහුවොත් ඒ චිත්‍රයයි මිනිසයා කියලා. මට උතන තියෙන gadul වෙලි පෙනෙන්නෙත් නෑ, දිය සායන් ටික පෙනෙන්නෙත් නෑ. මට පෙනෙන්නේ මිනිසෙක් නැත්තම් මිනිසෙක්ගේ ෆොටෝ එකක්. එතකොට මගේ විඥාණය රූපේ පිහිටියා වෙනවා. තේරෙනවද? එතකොට පැත්තකට ගියත් ඔය හැඩේ හිතට මේ පෙනෙන රූපයට මගේ විඥානය බැසගත්තාම අරමුණේ විඥානය පිහිටනවා. එතකොට මේ අරමුණ ගැන දැනුමක් තියෙනවා. මේ හැඩේ මිනිස්සෙක්ගේයි කියන. මිනිසයා කියන අදහස මංගාව. ඇස් ඉදිරිපිටට ආවේ රූපයක් චිත්‍රයක්. මේ අදහස චිත්‍රය මත පතිත වුණාම මේ හැඩේ මිනිස්සෙක්ගේ කියන අදහසයි අපිට ඉතුරු වෙන්නේ. අරමුණ පැත්තකට ගියත් මිනිසයා කියන අදහස අපිට සිහි කරන්න පුළුවන්. තේරෙනා නේද? ඔන්න කර්ම විඥානයේ සැකසුණා කියලා කියනවා. දැන් මේ සතිපට්ඨානෙන් කරන්නේ විඥාණයට තිතියක් නොදෙනකම. නවතනක් නොදෙනකම. gadol වල සිමෙන්තියෙන් කළ බිත්තියේ චිත්‍රයක් ඇඳා චිත්‍රය අඳිනකොටම මිනිසය කියන අදහසක් සිහි වුණා සිහි වෙනවා. මිනිසය කියන අදහස නැවත චිත්‍රය තුල පිහිටන්න කලින් මම සිහිනුවන ඉදිරිපත් කරගන්නවා ඒකයි කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා කෙලස්තවන වරයතුව මන නුවණින් යුක්ත වූ සිහියක් දැන් මේ කය කෙරෙහි තියෙන්නේ නිවැරදි දැකීමකින් යුක්ත සිහියක්. සම්පජාන කියලා කියන සම්මා දිට්ඨියට නමක්. සම්මා දිට්ඨිය කියන්නේ ඇත්ත ඇති හැටියෙම දකින තැනක්. දැන් gadol වල සිමෙන්තියෙන් කළ බිත්තියක ඇඳපු චිත්‍රය. චිත්‍රය සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි, gadol වල සිමෙන්ති සත්‍ය පුද්ගලයෙක් නෙමෙයි කෙනෙක් නෙවෙයි. ඒ නිසා මිනිසයා කියන අදහස ඇති වෙනවා ඔන්න නාම රූපච්ඡ විඥාන. මේ විඥාණයට මේ දැනුමට නැවත රූපය තුල පිහිටක් ලබා නොදෙන අදහසින් මිනිස්සේ කියන අදහස හිතෙනවත් එක්කම නෑ එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේ කියලා මම නුවණින් එතන තියෙන ඇත්ත පෙන්වනවා නෑ එතන තියෙන්නේ gadul වලි සිමෙන්ති ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක් සහ ඒකේ ඇඳපු චිත්‍රයක් නේ කියලා බලනවා. ඒ බලන්නේ මොකටද? බලනකොට මිනිස්සයා කියලා මගේ හිතේ තියෙන පවතින අදහස ඒ රූපෙට බහලා ගන්න බෑ මට. සැසඳෙන්නේ මම හිතන විදිහේ කෙනෙක් ඉන්නව නෙමෙයි. කියන එක ඉබේම තියෙනවා. මේ ගතියට ඉඩ නෑ එතෙන්ට බැහැ ගන්න. එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේද කියලායි පෙන්වන්නේ. එතකොට gadolweli සිමෙන්තියෙන් කළ චිත්‍රය දකිනකොට කෙනා කියන අදහසක් ඇති වෙනවා. මිනිස්සෙක් කියන අදහස ඇති වෙනවා. මිනිස්සයා කියන අදහසින් ඒ රූපයට බැහැගන්න බෑ. බැහැගන්න ඉඩ තියන්නේ සතිපට්ඨානේ කායානුපස්සනාවෙන් ඇත්ත පෙන්නනවා. කයේ ඇත්ත පෙන්නකොට මගේ හිතේ තියෙන අදහස ඒකට බැසගන්න එක එකේ වේගය තමයි ටික ටික අඩු වෙන්නේ. මෙහෙම මෙහෙම කාලයක් සතිපට්ඨානේ වඩනකොට මේ තමන් හිතන කියන කරන තමන්ගේ මේ විඥානය රූපය අනුව බහිඳ තියෙන ඉඩයි නතර කරන්නේ යම් කාලයක් තියෙනවා මේ විදිහට කරනකොට කරනකොට මේ ආශ්‍රවය ගෙවෙනවා එතන තියෙන්නේ ගඩොල් වලි සිමෙන්තියෙන් කළ බිත්තියකුයි චිත්‍රයකුයි කියන අදහස එන්න එන්න වැඩි දියුණු වෙනවා ඇත්ත පේනවා ඒ රූපේ කෙනෙක් නේද කෙනෙක් නේද කියලා බලන ගතිය එන්නෙන් දුබල වෙනවා. වෙලා රූපය gadolweli simintiyen කළ බිත්තිය ඒකේ ඇඳපු චිත්‍රය කියන එක හිතන්නේ නැතුව පෙනෙන මට්ටමටම එනකොට මේ හිතන කියන කරන කිසිම දෙයක් ඒ රූපෙට අනුව නැමී පවතින කමින් උපදින්නෙම නැති කාලයක් එනවා. එදාට කියනවා රූපයෙන් මිදුණා කියලා. මේ රූපයේ ආරම්භය විඥාණයට නවතනක් නැහැ. කාම භවයට එන්න තියෙන හේතුව නැහැ කියන කෙනට කියනවා. තව ගොඩාක් නුවණ වැඩෙනවා. මම මේ සතිපට්ඨානෙන් කෙරෙන වැඩේ පෙන්වන්නේ. ඒ gadol වල සිමෙන්තියෙන් කළ බිත්තිය වගේ කෙස් ලොම් නිය දත් හම් මස් නහර ඇට කියන මේ කුණප කොටස් 32කින් කරපු බිත්තියක් තියෙන්නේ. කනබුන ආහාරයෙන් හැදුණු කුණප කොටස් 32කින් යුක්ත බිත්තියක් තියෙන්නේ. ඒ බිත්තිය ඇසුරු කරගෙන තියෙන වර්ණ සටහනක් තමයි මේ තියෙන්නේ. ඔය සටහන දකිනකොට මට ඇති වෙන ගුණරත්න මහත්තයා කියන අදහස ආශ්‍රව මත මගේ අදහස ඒ රූපය මත පතිත වුණොත් මට දැන් ඒකේ කෙස්ලොම් නියදත් හම්මස් පෙනෙන්නෙත් නැහැ වර්ණ සටහනක් පෙනෙන්නෙත් නැහැ පෙනෙන්නේ ගුණරත්න මහත්තයෙක්මයි අර මිනිසයා කියන අදහස චිත්‍රය මත පතිත වුණොත් මට gadul වැලි සිමෙන්ති පෙනෙන්නෙත් නැහැ බිත්ති පෙනෙන්නෙත් නැහැ වර්ණ සටහන පෙනෙන්නෙත් නැහනේ චිත්‍රය පෙනෙන්නෙත් නැහැ මට පෙනෙන්නේ කෙනෙක්ගේ වගේ කුණුප කොටස් ටිකකින් හැදුණු මේ තාප්පය ඇසුරු කරගෙන ඉන්න මේ හැඩසටහන දකිනකොටම මේ හැඩසටහන් පොදිය දකිනකොට මිනිස්සයෝ කියන අදහසක් එනවනම් මේ මගේ හිතේ තියෙන අදහස මිනිස්සයෝ කියලා හරි ගුණරත්න මහත්තයා කියලා හරි ඒ අදහස රූපයකට බැන්දොත් මේ විඥාණයට රූපේ නවාතනක් දුන්නොත් මේ විඥානයේ රූපේ පිහිටීම ලැබුවොත් ඒ රූපය මේ විඥානයේ ගතියෙන් තමයි අපිට පේන්නේ. ඒකයි අරමුණේ ආරමණස මේතම් විඥානස තితి. අරමුණේ විඥානයේ පිහිටනවා. එතකොට මේකේ කුණුප කොටස් පෙනෙන්නේ නැහැ. වර්ණ සටහනක් පෙනෙන්නේ නැහැ. මහා භූත සහ උපාදාය රූප කියලා රූප වල ඇත්ත පේන්නේ නැහැ. පේන්නේ ಗುಣරත්න මහත්තයා නැත්තම් දරුවා පුද්ගලයෙක් කෙනෙක් කියලාමයි. පෙනෙන අරමුණ අයින් වුණත් මේ විඥානයේ පිහිටියාම මේ සිතේ මේ නාම ධර්ම පුන පුනා හිත හිතා හිත හිතා ඉන්නවා. ඔකට තමයි කර්ම රැස් වෙනවා කියලා කියන්නේ. කර්ම විඥානය කියලා කියන්නේ. සතිපට්ඨානෙන් කලේ ඒ කුණප කොටස් 32 නැමැති තාප්පය උදව් කරගෙන පිහිටි මේ වර්ණ සටහන දකිනකොට ගුණරත්න මහත්තයා කියන අදහස එනකොට මගේ විඥාණය ගුණරත්න මහත්තයා කියන අදහස මේ රූපය මත පතිත වෙන්න නොදෙන කමට මේ විඥානයේ රූපෙට බැසගන්න ඉඩ නොදෙන කමට නොදෙන්න උපායක් බැසගන්න ඉස්සර වෙලා නුවණින් පෙන්නනව ෂණිකව කයේ ඇත්ත. පෙනෙනවත් එක්කම ගුණරත්න මහත්තයා කියලා හිතෙනකොට හිතිච්ච මේ අරමුණ රූපෙට බැසගන්න කලින් නුවණින් පෙන්නනවා මෙතන තියෙන කේස්ලුම් නියදත් හම්මස්නහර කුණප කොටස් ටිකක් නේද කන බොන ආහාරයෙන් හැදිලා නේද මේ රූපය හැදිලා තින්නේ ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා මේ කායගත සතිය වඩන්නේ මොකටද තමන්ගේ විඥානය මේ අරමුණේ පිහිටන්න නොදෙන කමට අරමුණේ විඥානය නොපිහිටියාම මේ විඥාණයට නවාතනක් නැහැ. ගුණරත්න මහත්තයා කියන අදහසක් සිතක් මට උපන්නා. සිත නිසා මට ගුණරත්න මහත්තයා ගැන හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්. නමුත් ඊට අයිති රූපයක් නැති වුණොත් මතකයේ කියන එක ගොනු වෙයිද, හැදෙයිද? මතක් කරගන්න රූපයක් නෑ මට. දැන් මේ සිහි වෙන එකට මොනවා හරි රූපයකට ගැට ගැහුවොත් මතක හිටිනවමයි. හැම වෙලාවෙම හිතෙන කියන කරන පැත්ත කරන්නේ චේතනාවකින්. ඒ චේතනාවට රූපේ නවාතනක් දුන්නොත් විඥාන ත්‍ත්‍යයක් රූපේ ගැන මතකයි. වේදනාවේ නවාතනක් දුන්නොත් වේදනාව ගැන මතකයි. සංඥාවේ නවාතනක් දුන්නොත් සංඥාව ගැන මතකයි. සංඛාරයේ නවාතනක් දුන්නොත් සංඛාරය ගැන මතකයි. දැන් බලන්න වෙනත් භාෂාවකින් ඕගොල්ලෝ එක කවුරු හරි කතා කළොත් ජර්මන් භාෂාවෙන් කියන්නකෝ. ජර්මන් භාෂාවකින් හරි වෙන භාෂාවකින් හරි කෙනෙක් කතා කළොත් පින්වතුන් එක්ක ඔයගලන්ට මේ භාෂාව තේරෙනවද? තේරෙන්නේ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? ඒ වචන ඇහෙනකොට ඕගලන්ට සිහි කරගන්න රූප නැහැ. රූප නැහැ. දැන් තේරෙනවා කියලා කියන්නේ සිහි කරගන්න රූප තියනවා. අපි කියමු දැන් පොල් කියලා කිව්වොත්. ඔගොල්ලෝ ඔක්කොටම තේරෙනවනේ. අපි පොල් නෙමෙයි පාංගමුකෝ. පාන් කියන වචනේ කිව්වොත් අපි. ඔගලන්ට තේරෙනවනේ. මොකද්ද තේරෙන්නේ පාන් කිව්වහම? gediyak රාත්තලක් නේද? හරි. ඉන්දියාවේ ගිහිල්ලා පාන් කිව්වොත් ඉන්දියාවේ කට්ටිය පාන් කියන්නේ බුලත් වලට. පාන් කියන සද්දය ඇහෙනකොටම කොලයක් හිතට මැවෙන කට්ටියට කියනවා එක කණ්ඩායමක්. ඒගොල්ලෝ එක භාෂාවක්. පාන් කියන සද්දය ඇහෙනකොට වෙන රූපයක් හිතට මවා ගන්න කට්ටියට කියනවා වෙන භාෂාවක්. ඒක සිංහල කියනවා. දැන් පාන් කියන සද්දේ එකයි සද්දේ ඇහෙනකොට කෙනෙක් බුලත් කුලයක් සිහිපත් කරගන්නවා. කෙනෙක් පාන් ගෙඩියක් සිහිපත් කරගන්නවා. එතකොට දැන් මේ සද්දෙට රූප දෙකක් කණ්ඩායම් දෙකක් රූප දෙකක් මනස සිහිපත් කරගෙන මේ රූප ටික සිහිපත් කරගන්න gediyak දකින්න ටික සිහි කරගන්න පුළුවන් ඔක්කොගෙම භාෂාව වෙන එකක් කොලයක් සිහිපත් කරගන්න පුළුවන් කට්ටියගේ භාෂාව වෙන එකක්. භාෂාව කියන එක තිබලා තියෙන වචන මතද හිතින් සිහි කරගෙන රූප මතද කියලා බලන්න. දැන් පොල් කිව්වොත් ඉංග්‍රීසි ජාතික කෙනෙකුට සිහි වෙන්නේ නැහැ. කොකොනට් කිව්වොත් උන් එයත් මේ හැඩේ සිහිපත් කරගන්නවා. කෙනෙකුට පොල් කිව්වොත් කොකොනට් කිව්වොත් දෙකම මේ හැඩේ සිහිපත් කරගන්න පුළුවන් නම් එයා භාෂා දෙකක් දන්නවා. එතකොට භාෂාව කියන එක තියෙන්නේ වචනේ මතද සිතේ තියෙන චිත්තජ රූපයේ මතද? ඒකයි හිතන කියන කරන මේවා කර්ම වෙන්නේ කර්ම සැකසුණා වෙන්නේ මේ හිතන කියන කරන වලට රූපයක් ගැට ගැහුනොත් වේදනාව සංඥාව සංකාරය ගැට ගැහුනොත් විතරයි කියන එක කියන්නයි මම මේ ටික පෙන්වුවේ. එහෙමයි කර්ම රැස් වෙන්නේ. මේ කර්මක් සේවන ප්‍රතිපදාවක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සතිපට්ඨාන කියලා කියන්නේ. එතකොට සතිපට්ඨානේ වඩනවා කියන කාරණාවෙන් මේ කරන්නේ මොකද්ද කියන එක තේරෙන්න ඕනේ ඉස්සෙල්ලා. කාය කායගත සතියෙන් කරන්නේ මොකද්ද එතකොට මේ න්‍යාය ඉස්සෙල්ලා පැහැදිලි වෙන්න ඕනේ. තමන්ගේ මනසේ තියෙන කිසිම මිම්මක් කිසිම දෙයක් රූපේ මත පතිත වෙන්න ඉඩ දෙන්නේ නැතිකමයි කායගත සතියෙන් කරන්නේ. අන්තිමට කායගත සතිය වඩලා ඉවරුනහම නුවණක් එනවා යාට. රූප තියෙනවා නම් මනුස්ස රූප, ගස්කොලන් රූප, ගෙඩි කරල් රූප නැහැ. තියෙනවා නම් මහ භූත සහ උපාදාය රූප විතරයි තියෙන්නේ. අපි හිතන විදිහේ මිනිස්සුන්ගේ රූප, සත්තුන්ගේ රූප, ගස්ගල් වැල්වල රූප, යාන වාහන වල රූප එහෙම නැහැ. තියෙන්නේ මොනවද? චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතානං උපාදාය රූපං. සතර මහා ධාතෝ සහ උපාදාය රූපයි කියලා. මේ gadol වැලි සිමෙන්තියෙන් කළ බිත්තියක මං ඔය අරමුණම ගන්නෙ ඔයගලන්ට හොඳට පැහැදිලි වෙන නිසා. ඔය බිත්තියක තිත්ත තින්ත ටිකක් දියසායන් ටිකක් අරගෙන ඕන විදිහේ චිත්‍ර අඳින්න පුළුවන්. අඳින අඳින චිත්‍රයක් ගානේ මේ වාහනයක් නේ කාර් එකක් නේ බස් එකක් නේ ලොරියක් නේ කියන අදහස් අපිට එන්න පුළුවන් නේද? අපිට එහෙම අදහස් ආවට අපිට අදහස් එන චිත්‍රයේ දිහා බලන්න, රූපයේ දිහා බලන්න. රූපේ සැබෑම ඇත්ත gadul වල සිමින්තියෙන් කළ බිත්තියකු ඒ මත චිත්‍රයකුයි මිසක ඒක දශමයක්වත් හෙල්ලෙනවද අපි හිතන විදිහට කාර් කාර් වලට වෙන චිත්‍රයක් බස් වලට වෙන චිත්‍රයක් වෑන් වලට වෙන චිත්‍රයක් ඩෝසර් එකකට වෙන චිත්‍රයක් කෝච්චියකට වෙන චිත්‍රයක් තියේද චිත්‍ර චිත්‍රෙම මිසක බිත්තිය බිත්තියම මිසක රූපේ ඇත්ත බිත්තියයි චිත්‍රය කියන දෙයින් ඔබට ගිහිල්ලා තියෙනවද බලන්න ඒ නිසා මට කාර්වෑන් බස් පෙනෙන්න පුළුවන් කාර්වෑන් බස් පෙනෙන මගේ අදහසින් ඒ දිහා බලන්න පුළුවන් බලලා මට එහෙම පේන්න පුළුවන් කාර් රූප බස් රූප කෝච්චි රූප මට පෙනෙන්න පුළුවන් මොකද මගේ මනසින් එබඳු ධර්මතා මගේ මනස සිහි වෙන නිසා සිහි වෙන අදහසින් රූප දිහා බලන නිසා මට පෙනෙනවා නමුත් මගේ පෙනෙන මිම්ම අතහැරලා රූපවල යථාර්ථයට යන්න. ගියොත් ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක් සහ බිත්තිය ඇඳපු චිත්‍රයක් කියන තැනින් ඔබට යනවාද කියලා බලන්න. ඒ චිත්‍රවල කාර් එකක් පෙනෙන චිත්‍රය සහ වෑන් එකක් පෙනෙන චිත්‍රයේ වෙනස මොකද්ද? ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක දියසායන් ටික උදව් කරගෙන චිත්‍ර ඇඳහම චිත්‍රයේ චිත්‍රයක් මිසක චිත්‍ර වෙනසක් තියේද? චිත්‍රයේ තුල හැඩසටහන් අනුව අපේ මනසේ වෙනස්කම් තියෙනවා. චිත්‍රයේ චිත්‍රයම නේද? මං කියන එක තේරෙනවද? රූපවල සැබෑම ඇත්ත මොන රූපයක් ආවත් gadol වල සිමෙන්තියෙන් කළ බිත්තියක චිත්‍රයක් තියෙනවා කියන තැනට ඔබෙන් වෙන යථාර්ථයක් තියෙනවද බලන්න නෑ එතකොට මේ ලෝකේ මට හම්බ වෙන ඕනම දෙයක් ඒ චිත්‍රයෙන් ඇඳ හැකිනේ. ඇඳ කියලා චිත්‍රය තුල කාර් එකක් තියෙනවද? නැගලා යන්න පුළුවන් වෑන් එකක් බස් එකක් චිත්‍රය තුල තියෙනවද? නැහැ. ඒ වගේ සතිපට්ඨානය වඩනකොට සතිපට්ඨානේ කායගත සතිය වැඩුවොත් එයාට මේ මුළු ලෝකයම සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්න උපාදාය රූපයක් චිත්‍රයක් කියන අදහස එනවා චිත්‍රය නිසා තමන්ට කාර් පෙනෙන්න පුළුවන් වෑන් පෙනෙන්න පුළුවන් බස් පෙනෙන්න පුළුවන් ගස්වැල් පෙනෙන්න පුළුවන් මිනිස්සු ඉන්න පුළුවන් සත්වයෝ ඉන්න පුළුවන් එබඳු අදහස් වලින් තමන්ගේ මනසේ තියෙන එබඳු අදහස් වලින් චිත්‍රය දිහා බැලුවාම තමන්ගේ මනසේ තියෙන විඥාණය රූපයක පිහිටියාම ඕගලන්ට රූප ටික හම්බ වෙයි කාර් හම්බ වෙයි රූප ගොඩේ බස් හම්බ වෙයි වෑන් හම්බ වෙයි ගස් හම්බ වෙයි වෑන් වෙයි මිනිස්සු හම්බ වෙයි ඕගලන්ට සතර මහා ධාතු සහ උපාදාය රූප කියන චිත්‍ර හම්බ වෙන්නේ නැති වෙයි මේ බාහිරෙන් මිනිස්සු සත්වයෝ ගෙවල් දුරවල් යාන වාහන හම්බ වෙනකොට ඕගොල්ලෝ තේරුම් ගන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ අපේ විඥාණය රූපේ මත පිහිටලා නේද මේ කර්ම විඥාණය සකස් වෙලා නේද මේ කර්ම රැස් කරගත් එකක ලක්ෂණය දැක්ක හැකි මොකද්ද අපේ සිතේ ගතිය බාහිර රූපෙන් හම්බ වෙයි සත්වයෝ ගෙවල් දුරවල් යාන වාහන හම්බ වෙනකොට ඕගොල්ලෝ තේරුම් ගන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපේ විඥාණය රූපේ මත පිහිටලා නේද මේ? කර්ම විඥානේ සකස් වෙලා නේද මේ? කර්ම රැස් කරගත් එකක ලක්ෂණය දැක්ක හැකි මොකද්ද? අපේ සිතේ ගතිය බාහිර රූපෙන් හම්බ වෙයි. කර්මක්ෂය වෙන මනසක කාමවචර මට්ටමේ කර්මක්ෂය වෙනවා නම් කර්ම ක්ෂය වෙන්නේ කොහොමද? මහ භූත සහ උපාදාය රූපයි තියෙන්නේ කියන ටික විතරක් බේරි බේරි එනවා ඒිට මෙහා ඔක්කොම තමන්ගේ මනසේ විඥානයේ ගති කියන අවබෝධයක් එනවා මං කියන ටික තේරෙනවද නැහැ මං කතා කරන ටික සැබෑවටම ගැඹුරුයි නමුත් මේ සතිපට්ඨාන භාවන ඒකයි මං කිය සතිපට්ඨානේ වැරදුනොත් ආර්ය ශ්‍රාංග මාර්ගය වැරදුනා ආර්ය ශ්‍රාංග මාර්ගය වැරදුනොත් නිවන වැරදුනා සතර සතිපට්ඨානේ හරි ගියොත් ආර්ය ශ්‍රාංග මාර්ගය හරියනවා ආර්ය ශ්‍රාංග මාර්ගය හරි ගියොත් නිවනයි හරියන්නේ සතර සතිපට්ඨානේ විතරක් නිවැරදිව වඩන ක්‍රමයේ ඉගෙනගෙන සතර සතිපට්ඨානේ විතරක් වඩන්න අනිත් කිසිම දෙයක් ගැන සිත් මාත්‍රයක්වත් උපදින්න අවශ්‍ය නැහැ. අනේ අපි ඒව දන්නේ නැහනේ. කොහොමද ඒක අවබෝධ කරගන්නේ? අනේ සම්‍යක්ප්‍රධාන කියන්නේ මොකක්ද? ඒක වඩන්නේ කොහොමද? ඒක අපි දන්නේ නැහනේ. irdipaද කියන්නේ මොනවද? ඒක වඩන්නේ කොහොමද? ඉන්ද්‍රිය බල බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ග කියන්නේ මොනවද? ඒවා වඩන්නේ කොහොමද? ඒවා උපදවා ගන්න කොහොමද කියන එකට සිත් මාත්‍රයක්වත් උපදවන්න ඕනේ නැහැ. නිවන කියන්නේ මොකද්ද? නිවන් දකින්න කොහොමද? අපි කොහොමද නිවන හඳුනගන්නේ? සිත් මාත්‍රයක්වත් උපදවන්න ඕනේ උපදවන්න වෙහෙස ගන්න ඕනෙත් නැහැ. ඒ ටික සතිපට්ඨානෙට අයිති වෙලා සතිපට්ඨානෙ පෙන්වන්නේ ඥායස අධිගමාය නිබ්බාන සසච්ච කිරියය කියලා. මාර්ගඵල ලබන්න නිවන සාක්ෂාත් කරලා දෙන්න කියන කාරණා ටික මෙයා කරලා දෙනවා කියන එක. ඊට පස්සේ කායික මානසික දුක හැඬීම් වැළපීම් ඔක්කොම ඉවත් කරලා දෙනවා කියන එක කිව්වනේ මේ සතිපට්ඨානය ගැන විතරක්ම නිවැරදිව කරන හැටි දැනගන්න වග බලා ගන්න. එයාට අයිති වැඩක් දුක ජීවිතෙන් හැඬීම් වැළපීම කායික මානසික දුක දුක් අයින් කරන එක සතිපට්ඨානට අයිති වැඩක්. නිවන මාර්ගඵල ලබලා දීලා නිවන සාක්ෂාත් කරලා දෙන එක එයාට අයිති වැඩක්. ඒ නිසා මේ දුක අයින් කරලා සැප ලබලා දෙනවා කියන සිද්ධිය කරනවා සතිපට්ඨානෙන්. සතිපට්ඨානෙ විතරක් නිවැරදිව තේරුම් ගන්න. අපි මේ කරන අර්ථය මෙන්න මේකටයි කරන්න කියන කාරණාව නොවැඩ නොදැන අවුරුදු 100 ගාණක් සතිපට්ඨානය කියන නම උදව් කරගෙන මොන හරි දෙයක් කළා කියලා මේක වැඩෙන්නේ ඇයි අපි සතිපට්ඨානේ වඩන්නේ නැත්තම් ප්‍රපංච ටික ඇතුලේ ඒ කියන්නේ මේ රූපය දකිනවා දකිනකොට ගුණරත්න මහත්තයා කියන අදහස පහළ වෙනවා ඒ අදහසින් ඒ රූපය දිහා බලලා ගුණරත්න මහත්තයාගේ රූපේ හැදිලා තින්නේ කේස් ලෝලින් ලොම් නිය දත් හම් මස්නහර කන බොන ආහාරෙන් හැදිලා තින්නේ කියලා මේ කෙලෙසි ඇතුලේ අපි බලන්නේ ආවේ. ගඩොල් වල සිමෙන්තියෙන් කළ තැනක චිත්‍රයක් ඇඳලා චිත්‍රය දකිනකොට ගුණරත්න මහත්තයා කියලා හිතිලා ඒ හිතෙන්ම ගුණරත්න මහත්තයා කියලා දැකලා දැන් චිත්‍රේ පේන්නේ නැහැ ගඩොල් වල පේන්නේ නැහැ. රැවටිලා දැන් ගුණරත්න මහත්තයා කියලා පේනවා. දැන් මේ ගුණරත්න මහත්තයා කියන රූපේ හැදිලා තියෙන්නේ ගඩොල් වැලි සිමෙන්ති වලින් නේද කියලා මේ බලන්නේ. ගඩොල් වැලි සිමෙන්ති වලින් ගුණරත්න මහත්තයාගේ රූපේ හැදිලා තියෙන හැටි බැලුවොත් හරියද? අද අපි සතිපට්ඨානේ වඩන්නේ මේක දන්නේ නැති වුනහම තමන්ගේ මනස තියෙන ප්‍රපංච ටික ඇතුලේ. කෙලෙස් ඇතුලේ. නමුත් සතිපට්ඨානේ වඩන්න ඕනේ කෙලෙස් අයින් වෙන්නයි, කෙලෙසයට පිටින් ඉඩ නොදෙන්නයි. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට මම ඒ උපමාවකින් ගත්තේ කෙස්ලොම් නියදත් හම්මස් නහරෙන් හැදුණු තැනක මේ සටහන දකිනකොට ගුණරත්න මහත්තයා කියන අදහස එනවා. ඔය හැඩේම gadol වල සිමෙන්තියෙන් කළ බිත්තියකත් ඔය හැඩේම ඇන්දොත් ඒත් මට ගුණරත්න මහත්තයා කියන අදහස එයි. ඔය හැඩේම පත්‍ර කඩදාසියක තිබුණොත් ඒත් ගුණරත්න මහත්තයා කියන අදහසෙයි. ඔය හැඩේම වීඩියෝ පටයක තිබුණොත් ඒත් ගුණරත්න මහත්තයා කියන අදහසෙයි. ඔය හැඩේම කණ්ණාඩියක වීදුරුවක තිබුණොත් ඒත් ගුණරත්න මහත්තයා කියන අදහසෙයි. දැන් අපිට පෙවුණා එහෙනම් මේ රූප ටික දකිනකොට කෙනෙක් පුද්ගලයේ කියලා සිහි වෙනකම අපේ මනසේ ඇති අවදිවීමක් විනා වස්තුව තුල තියෙන ධර්මතාවයක් නෙවෙයි කියන එක නුවණක් තියෙන කෙනෙකුට තේරෙනවා. එහෙනම් මගේ මේ පුද්ගලයේ කෙනෙක් වෙච්ච ආත්ම සංඥාවෙන් ගුණරත්න මහත්තයා කියලා කියන්නේ සත්ව පුද්ගල ආත්ම සංඥාවෙන් මේ රූප දිහා බලපු නිසායි රූපවල අනාත්මය මට වැහිලා තියෙන්නේ. රූප රූපයන්ගේ යථාර්ථය තුල ආත්මිය වූ කිසිවක් නැහැ. ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක ඇඳපු චිත්‍රය අනාත්මයි. ඒක දකිනකොට පුද්ගලයේ කියන ආත්ම සංඥාවක් මට එනවා. මගේ මනස තුල තියෙන ආත්ම සංඥාවෙන් බැලුවාම මට ආත්ම සංඥාව ඇතුළේ වූ යමක්ම පෙනෙනවා මිසක අනාත්මේ පේන්නේ නැහැ. එතකොට මම මගේ මනස තුලම ආවරණයක් හදාගෙන ඒ ආවරණය තුලයි මේ ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් මට මේ සත්වයේ පුද්ගලයෝ පෙනෙනවා නම් මම දත යුතුයි මෙහෙන් සත්වයේ පුද්ගලයෝ පෙනෙනවා කියලා කියන්නේ මගේ විඥානය තාම රූප මත පතිත වෙලා තියෙන්නේ. මම්ම හදාගත්ත ශේස්ත්‍රයයි මාව ජීවත් කරවන්නේ. එතකොට සතිපට්ඨානෙන් පෙන්වන්නේ රූපයන්ගේ සැබෑම අනාත්ම ස්වභාවය පෙන්නලා ඒ නිසා ආත්ම සංඥාවක් පහළ වෙන බවත් මේ ආත්ම සංඥාවට රූපය තුල ඉඩ නොදෙන බවත් කරන්නේ. කායගත සතිය වඩන හැම වෙලාවකදීම කායානුපස්සනාවෙන් කරනවා සත්ව පුද්ගල ආත්ම වශයෙන් මේ අරමුණු දකිනකොට තමන්ගේ මනසේ සිහි වෙන සිහිවීම ඒ රූප මත පතිත වෙන්න නොදෙනකම එතකොට කාලයක් යනකොට රූපය ඇත්ත ටික ටික ටික ටික පෙන්නනවා රූපය ඇත්ත ටික ටික පෙන්නනවා කෙනෙක් පුද්ගලයෙක් කියලා රූප දිහා බලන රූප වලට නැමී පවතින තමන්ගේ විඥාණයට ඉඩ නොදෙනවා. නැමී පවතින මනස ටික ටික දුබල වෙනවා. ඕකට තමයි ආශ්‍රයක්ෂය කරනවා කියලා කිව්වේ. ආශ්‍රයක්ෂය කරනවා කියලා කිව්වේ. මේ ටික මෙහෙම කරනකොට ඉබේමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. ඉබේම කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙනව සතිපට්ඨානෙ වඩනකොට. ওই විදිහටම තමන්ගේ මනසේ යම් කිසි ස්පර්ශයක් නිසා වේදනාවක් ඇති වෙනවා නම් වේදනාවක් ඇති වෙනවා නම් රූපය තුල ওই බාහිර රූපයේ වගේම අජත්තං වා කාය කායනුපස්සී විහෙරති කියලා කිව්වේ ගඩොල්වැලි සිමෙන්තියෙන් කළ රූපක හැමෝටම මම කියලා හිතෙන රූපේ ඇන්දොත් චිත්‍රයක බිත්තිය දකුණට මේ මගේ ෆොටෝ එක මම කියන අදහස එයි නේද? එනවා. මගේ අතපය අත ගන්නවා කියලා තමන් බිත්තිය අත ගැවුත් හරියනවද? හරියන්නේ නැහැ. gadol වල සිමෙන්තියෙන් කළ බිත්තියක චිත්‍රය දකිනකොට මම කියන අදහස එන්න පුළුවන්. මම කියන අදහස රූපය මත බැසගත්තොත් රූපය මම වගේ පෙනෙන්නේ. ඒ මම කියන අදහස ඒ විඥානයේ රූප මත බැසගන්න නොදෙන කමට තමයි අජ්ජත්තං කාය අජ්ජත්තං වා කායේ කායानुපස්සී විරති කියලා කියන්නේ. ආධ්‍යාත්මික කායේ කායानुව බලන්න කියලා කියන්නේ මම කියන හැඟීම මේ කයට බැහැ ගන්න නැති වෙන්නයි. ඒ gadul වල සිමෙන්තියෙන් කළ බිත්තියක ඇඳපු චිත්‍රය වගේ කෙස්ලොම් නියදත් හම්මස් නහරාදී කුණුප කොටස් ටික ඇසුරු කරගෙන පවතින මේ චිත්‍රය දකිනකොටත් ආධ්‍යාත්මික රූපය නැමැති චිත්‍රය දකිනකොට මම කියන අදහසක් එයි මම කියන අදහසද හිතේ සිහිපත් වීමක්. අපි දැක්කනේ මේ හැඩේ බිත්තිය තිබුණත් මම කියන අදහස එනවා. පත්‍ර කඩදාසියක තිබුණත් මේ මම කියන අදහස එනවා. වීඩියෝ පටයක තිබ්බත් මම කියන අදහස එනවා. වීදුරු කණ්ණාඩියක තිබුණත් මම කියන අදහස එනවා. මේකයි දැක්කත් මම කියන අදහස එනවා. මම කියන අදහස මේ කයට බහලන්න බැරි වෙන්නයි කායගත සතිය තියෙන්නේ. කායानुපස්සනාව වඩනකොට කෙස්ලොම් නියදත් හම්මස්නහර කනබුන ආහාරෙන් හැදුනේ කුණු පොකටස් ටිකක් තියෙන්නේ කියලා බලනකොට මම කියන අදහසට මේ කයේ නවාතනක් නොදෙනකම මේ වෙන්නේ. එහෙම බලන්න බලන්න මම කියන අදහසින් මේ කයට නැඹුරු වෙනකම අඩු වෙනවා. අජත්තං වා කායේ කායනුපස්සී කියන ටිකෙන් බැලුවාම ඒසෝ හමස්මින් එමේසෝ අත්තාති මම වෙමි මගේ ආත්මයයි කියන ටික නැති වෙනවා. බහිද්දව කායේ කාය අනුපස්සේ කියන ටික බැලුවහම ඒ තමම. ඒ කියන්නේ මේවා මගේ. මගේ අම්මා, මගේ තාත්තා, මගේ දුවා, මගේ පුතා, මගේ සහෝදරයා කියලා මේ ටික නැති වෙනවා. අජ්‍යත බහිද්දාවා කියනකොට මම මගේ මගේ ආත්මයයි කියන මේ තුන් කෙලෙසටයි ඉඩ නැත්තේ. ප්‍රපංච ටිකට ඉඩ නැහැ. එතකොට මෙන්න මේ විදිහට කායගත සතිය වැඩි යුතුයි. ඒ ටික තේරුණාද කීපයක? ඒකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට දවල්ට අහන්න පුළුවන් තව නොතේරිච්ච දෙයක් හෝ තියෙනවා නම් ඇත්තටම මේ කාරණාව ටිකක් ගැඹුරුයි ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි බුදුරජාණන් වහන්සේට පවා හිතනවලු එදා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාම මම මේ තේරුම් ගත්ත අවබෝධ කරගත්ත ධර්මය ඇත්තටම ගැඹුරයි අතිශය ගැඹුරයි මේ කාමයේ වළඳන ලෝකයට මං කියන දේ තේරෙන්නේ නැහැ නොතේරෙන ලෝකෙට මේක කියන්න ගියාම මට ඒක වෙහෙසක් විතරයි මම බන නොකිය ඉන්නවනම් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේට හිතුණාලු පාර මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් තමන් වහන්සේත් ලෝකයේ දිහා බැලුවාම හැමෝම එක වගේ නෑ නුවණ තියන අය තේරුම් ගන්න පුළුවන් අයත් ඉන්නවා කියලා තේරුණාට පස්සේ තමයි බණ කියන්න හිත නැමුණා කියන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකටත් හිතුණා නම් මේ ධර්මයේ ගැඹුරුයි කියලා ඇත්තටම මේක ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි ගැඹුරු කාටද මේ කාමය ඒ කියන්නේ රූප මතම ජීවිතය ගොඩනැගිලා තියෙන කාම ලෝකේ. කාමය කියලා කියන්නේ රූපයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා වැරදි අදහසක් මනසේ ඇති කරගෙන වැරදි අදහසින් රූපය වැරදි අදහසින් තමන්ගේ මනසේ තියෙන අදහස රූපයට බහලලා ඒ මත ගොඩනැච්ච ගිච්ච ලෝකෙටයි කාම ලෝකෙ කියන්නේ. බිත්තියේ බිත්තියක් ඒකේ චිත්‍රයක් ඇන්දේ. කිසිම ද්‍රව්‍ය කාරණාවක් නැහැ. බිත්තියයි චිත්‍රේ විතරයි. ඒ මත සිහි වෙනකොට මල් පොකුරු, peerගෙඩි, ඇපල් ගෙඩි කියලා සිහි වෙනකොට සිහි වෙන අදහසින් බිත්තිය සහ චිත්‍රයට නැඹුරු වෙලා ඒ බිත්තියේ චිත්‍රය තුල ඇපල් දකමින්, peerගෙඩි දකමින්, මල් පොකුරු දකමින් තනාගත් ලෝකයක් තියෙන්නේ. බිත්තිය තුල එබඳු විචිත්‍ර අරමුණු ගොඩක් මවාගත්ත ලෝකයකටයි කාම ලෝකේ කියන්නේ. සප්නෝපමා කාමා කියලා කියන කාමයේ හීනයක් වගේ. මනෝමයෙන් හදාගත්ත ලෝකයක්. ඒ වගේ චත්තාරෝච මහභූතා චතුර්ණංච මහභූතා නම් උපාදාය රූපං. මේ මුළු ලෝකෙම තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. අපි අවුරුදු 2000 ගානකට පෙර බුදුහාමුදුරුවෝ කියපු මේ වචනෙම වර්තමාන ලෝකෙන් ගත්තොත් අපි කියමු භෞතික විද්‍යාව වගේ කරනකොට අපිට උගන්වනවා පදාර්ථය කියලා යමක්. පදාර්ථය කියන්නේ මොකද්ද? ඝන, ද්‍රව, තාප වායු මේ භෞතික වස්තුන්ගේ පදාර්ථය මොකද්ද ඝන ද්‍රව තාප වායු කියන හතරක් තියෙන. ඊට එහා අඩු හෝ වැඩි නැහැ. එතන ඝන කියලා කියූපු දෙයට තමයි අවුරුදු 2000 ගානක ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ පාඨවි කියලා කිව්වේ. අද ද්‍රව කියන එකට තමයි බුදුරජාණන් වහන්සේ ආපෝ කියලා කිව්වේ. අද තාප කියන එකට තමයි එදා තේජෝ කියලා කිව්වේ. අද වායෝ කියන එකට තමයි එදා වාතය කියලා කිව්වේ. ඝන ද්‍රව තාප වායු කියන එක තමයි හැම මේ පදාර්ථයක්ම තියෙන්නේ. රූපෙකම ඇත්ත. භෞතික ඒක ඇත්ත. එහෙනම් මේ අද ඒකයි බුදුදහම කියන එක පරේෂණ කළොත් නියම විදිහට බුදුදහම කියන එක උපවත් වෙනවා මිසක පිරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 2000 ගානකට ඉස්සෙල්ලයි කිව්වේ අපි හිතාගෙන ඉන්න විදිහේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන්මතු තියෙනවා නෙමෙයි. පාඨවි ආපෝතේජෝ වායෝ කියන හතරයි තියෙන්නේ කියන එක. අද විද්‍යාවෙන් කියනවා අපේ ගෙවල් දොරවල් යාන වාහන දුවදරුව කියන තැනක පදාර්ථය කියන්නේ මොකද්ද? ඝන ද්‍රව තාප වායු කියන හතර කියලා කියනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ කලම කිව්වේ. ඒකයි මේකේ ඇත්ත. එතකොට කාම ලෝකය කියනකොට හිතන්න එපා අපි කෙනා කෙනාට ජීවත් වෙන්න වෙන වෙනම ලෝක තියෙනවා කියලා. ඒ කිව්වේ අපි ඉපදෙන්න කලින් මෙහි තියෙන ලෝකයක් ගැන කියනව නෙවෙයි. gadul වල සිමෙන්තියෙන් කළ බිත්තිය. බිත්තිය ඇඳ පුචිත්‍රේ. ඔතන ඇත්තම gadul වල සිමෙන්ති ටික මම උපමා කළේ සසම්භාරික පටවියාපෝතේජ වායු කියන හතරට. ඒ සතර මහා ධාතු රූපේ ඇසුරු කරගෙන පවතින චිත්‍රයක් තියෙනවා. මහ භූත සහ උපාදාය රූප කියන ටික විතරයි මේ ලෝකේ තියෙන්නේ. ඒ නිසා තමන්ගේ මනසේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ පංචීමේ භික්කවේ කාම ගුණ මහණෙනි මේ කාම ගුණ පහක් තියෙනවා කාමේ නෙමෙයි කාම ගුණ පහක් තියෙනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පංචමේ භික්කවේ කාම ගුණ කාම ගුණ පහක් තියෙනවා නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ ඒ චිත්‍ර ටික කාමේ නෙමෙයි ආර්ය විනී ඒවට කියන්නේ කාමේ කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන එකට ඒවට කියන්නේ කාම ගුණ. ඒකට කාම නෙමෙයි. නේත්තේ කාම යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකයේ චිත්‍රයක් තියෙනවා. ඒවා කාම නෙමෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ පුරුෂයාගේ මනස තුල ඇති වෙන සංකල්පයයි රාගයයි දෙකටයි කාමය කියලා කියන්නේ. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ ලෝකේ චිත්‍ර ටිකක් නම් තියෙයි. ගඩොල්වැලි සිමෙන්තියෙන් කළ තාප් එක මේ ලෝකේ අපිට ඇස් දෙකෙන් දකින්න පුළුවන් ඕනම චිත්‍රයක් ඕකේ අඳින්න පුළුවන් නේද? පුළුවන්. ඇන්දොත් දැන් චිත්‍ර තියෙයි. චිත්‍රයේ දකිනකොට අපිට එක එක දේවල් හිතෙන්න පුළුවන්. කාර් එකක්, බස් එකක්, මිනිස්සෙක්, ඇපල් ගෙඩියක්, පළතුරු, රත්තරන්, රෙදි කියලා චිත්‍ර දකිනකොට අපිට හිතෙන්න පුළුවන් නේද? හිතෙන්න පුළුවන්. අපේ හිතේ තියෙන ගතිය චිත්‍රවල නානත්වය මත ඒවට බැසගත්තට පස්සේ ඒ චිත්‍ර ටික තුල ජීවත් වෙන මනසකින් හදාගන්න ලෝකෙටයි කාම ලෝකය කියලා කියන්නේ. කාම ලෝකය කියන්නේ රූපයක සැබෑම ඇත්ත වහගෙන මනෝමයෙන් අදාගත සිද්ධියක්. ලෝකයක්. ඒ වගේ මහ භූත සහ උපාදාය රූපයි මේ ඔක්කොම. ඒ ටික දකිනකොට මේ මිනිස්සු මේ ස්ත්‍රීන් මේ පුරුෂයෝ කියන අදහස් ඇති වෙලා ඒ අදහස් මේ රූප මත පතිත වෙලා හදාගත්ත ලෝකයක් කාම ලෝකය කියලා කියන්නේ. අපේ කාම ලෝකයෙන් වැහිලා තියෙන්නේ මේ රූපේ ඇත්ත. එතකොට සතිපට්ඨානෙන් පෙන්වන්නේ රූපේ ඇත්ත. රූපේ ඇත්ත පෙන්නකොට කාමයට ඉඩ නැහැ. ඒකයි කබලින්ක ආහාරය පිරිසින් දකිනකොට කායානුපස්සනාවෙන් කරන්න මොකද රූපය පිරිසින් දකිනවා කාම භූමියෙන් ඈතර වෙන්න පුළුවන් කාම භූමියෙන් ඈතර කරන දැන දක්වාම කායගත සතිය උදව් වෙනවා. කායගත සතියෙන් කරන්න මොකද්ද? මහා භූත සහ උපාදාය රූප. තාප්පේ සහ චිත්‍රය කියන තැනට පෙන්නලා තමන්ගේ මනසේ තියෙන කාම ආශ්‍රය ගෙවනවා. මේ අදහස් වලින් චිත්‍රය දිහා, බිත්තිය දිහා නොබලා බිත්තියක් චිත්‍රයක් තියෙන තැනක අදහස් ඇති වෙනවා කියන එක පෙන්නනවා. අදහසට ජීවත් වෙන්න දෙන්නේ බිත්තිය මත හෝ චිත්‍ර මත. එතකොට මේ අදහස් ටිකට පවතින තැනක් නැති වුනහම මෙයා අතහැරෙනවා. එතකොට අතහැරෙනවා කියන්නේ මොකද්ද? කාමයට ඉඩ නැහැ. කාමයේ අතහැරෙනවා. එහෙමයි කාම ලෝකෙ මිදෙන්න තියෙන්නේ. ඒ කාම ලෝකෙ මිදෙන්න කායගත සති ආධ්‍යාත්මික පාහිර දෙයාකාරයෙන් වැඩි යුතුය. ඒ ටික තේරුණා නේද මේ සතිපට්ඨාන කායගත සතියෙන් කරන්නේ මෙන්න මේ වැඩේ කියන ටික තේරුම් ගන්න ඊගාවට කිසිම වෙලාවක හිත ඇතුලේ රූප සිහි කරගෙන රූප ඇතුලේ කායගත සතිය වඩන්න යන්න එපා ඒකෙන් කිව්වේ අපි මනෝමයෙන් කෙනෙක්ව සිහි කරගෙන ඒ රූපය ඇතුලේ බලන්න යන්න එපා තමන්ගේ මනසේ උපදින ගතියට ඉඩ නොතබා බාහිර භවය තුලින් විදර්ශනා කටයුතුයි කියන එකයි. භවය තුලින් කියන එක කිව්වේ පින්වතුන්ට යම් කෙනෙක් හෝ යම් දෙයක් සිහිපත් වුනොත් හිතට සිහිවත් වෙනවත් එකම බාහිර රූපයක් ඕගොල්ලන්ගේ හිතට පෙනෙයි පෙන්නයි අන්නේ රූපය හොයාගෙන යන්න බැරි වෙන්න තියෙන ඇත්ත පෙන්වන්න. මෙතන ඉඳලා මට යාළුවෙක්ව සිහිපත් කරන්න පුළුවන් නම් මේ සිහිපත් කරන හිතට බාහිර එහෙම යාළුවෝ නැහැ තියෙන්නේ මහ භූත සහ උපාදාය රූපයි කියන ඇත්ත පෙන්නලා මේ අදහස සිහිපත් කළ රූප හොයාගෙන යන්න බැරි වෙන්න ඕනේ ඒකයි මේකට වෙන්න තියෙන දේ. සවිඥානික වස්තු සවිඥානික වස්තු විදර්ශනා කරන්න කුණුප කොටස් විදිහට බලලා එහෙම නැත්නම් පටිව්‍යාපෝ තේජෝ වායෝ සතර මහා ධාතු වශයෙන් බලලා තමන්ගේ හිතේ තියෙන ගති ඒ රූපය මත පතිත වෙන්න පතිත වෙන එක නවත්තන්න. අවිඥානික වස්තු නම් අවිඥාන කියන්නේ අපි හිතමු අපිට සිහි වෙනව කොළඹ. නැත්තම් පිට රටක්, නැත්තම් ලස්සන දිය ඇල්ලක් බලන්න යන්න. ඒ සිහිපත් වෙනකොට ඒ අරමුණේදී බලනකොට සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියන තැනට හිත තබලයි මේ ගතිය නවත්තන්නේ. ඒකෙන් අපි කිව්වොත් මෙහෙම මම ඒකට සරල උපමාවක් දෙන්න මේ උපමාව හොඳට තේරුම් ගන්න ඊට පස්සේ උපමාව තේරුම් ගත්තාම උපමෙය්‍ය පහසුයි නැතිනම් උපමෙය්‍ය ගොඩාක් ගැඹුරුයි මේ ඉස්සරහෙන් තියෙන ලොකු බිත්තිය දැන් අපිට පේනවා. චිත්‍ර අඳින්න දන්න කෙනෙකුට එන්න කියලා බිත්තියේ දශමයක්වත් ඉඩක් නොතියා මුළු බිත්තිය පිරෙන්නම මුළු බිත්තිය වැහෙන්නම අපි චිත්‍රයක් අඳින්න කියලා කිව්වොත් ගස් වැල් වාහන මිනිස්සු කඩ වීදි නගර විශාල ගොඩනැගිලි මේවා ඉර ලිම් වැව් පොකුණු ඔක්කොම विद्यमान වෙන චිත්‍රයක් අඳින්න කියනවා චිත්‍රයක් අඳිනවා දැන් විත්තිය වැහිලා චිත්‍රෙට දැන් ඇහිම් බැලුවොත් චිත්‍රේ පේනවද නැද්ද පේනවා. දැන් බිත්තිය පේනවද? බිත්තිය පේන්නේ බිත්තිය වැහිලා. හොඳයි අපි අල්ලන්න කියලා අත දැම්මොත් චිත්‍රය අහුවෙනවද? අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ මොකද්ද? බිත්තිය. දැන් හොඳට බලන්න ඇහින් බැලුවහම දැන් බිත්තිය පේන්නේ නැහැ චිත්‍රය පේන්නේ අතින් ඇල්ලුවොත් චිත්‍රය අහුවෙන්නේ නැහැ බිත්තිය අහුවෙන්නේ දැන් අහුවෙන දේ පේන්නේ පේන දේ අහුවෙන්නේ නැහැ නේද හොඳයි. ඔය තාප්පේ එහෙමම බිම පෙරලලා ඕක උඩ අපි ඇවිද්දොත් පෙනෙන කඩ මැද්දෙන් දැන් ඇඳපු චිත්‍රේ කඩ වීදි මැද්දෙන් අපි ඇවිදගෙන යනවා. දැන් කකුල හැපෙන්නේ බිත්තියේද චිත්‍රේද? අඩිය තියෙන අඩියක් ගානේ. චිත්තියේ. දැන් කකුල හැපෙන තැන ඕගලන්ට පේනවද? නෑ. පෙනෙන්නේ චිත්‍රේ. දැන් පෙනෙන තැන ඕගොල්ලෝ ඇවිදින්නේ නැහැ, ඇවිදින තැන පේන්නේ ඕගොල්ලෝ කොහාටද ගියේ, කොහාටද ආවේ කියන එක පෙනෙනවද ඕගොල්ලන්ට? නැහැ. ඕගොල්ලෝ පෙනෙන තැන ඕගොල්ලෝ ඇවිදලා තියනවද? නැහැ. ඕක තමයි සැබෑම ඇත්ත. ඒ උපමාව වගේ උපමීය ගත්තොත් මේ මුළු පෘථුවියම මුළු පොළොවම තාප්පයක් කියලා හිතා ගන්න. මුළු පොළොවම මුළු පෘථුවියම තාප්පයක් කියලා හිතා ගන්න. ඔය තාප්පය පෘථුවිය නැමැති තාප්පයේ පිරෙන්නම වැහෙන්නම සිත්තරෙක් සිතුවමක් ඇන්දොත් දැන් ඕගොල්ලන්ට මෙහෙම ඇහෙන් බැලුවාම මේ චිත්‍ර පෙනේ. ওই චිත්‍ර පතිත වෙලා තියෙන තාප්පේ ඇහෙන් බැලුවොත් පේනවද? පේන්නේ නැහැ. ඒ ඕනම තැනක අත තියලා බලන්න අත තිබ්බොත් ඕගොල්ලන්ගේ අතට හැපෙයි තාප්පේ නැත්තම් පොළොවේ හැපෙයි පටවිය හැපෙයි හැබැයි හැපෙන දේ පේන්නේ අපි දැක්කනේ බිත්තියේ උපමාවේ චිත්‍රය ඇහැට පෙනෙනවා බිත්තිය පේන්නේ ඇල්ලුවොත් බිත්තිය හැපෙනවා හැපෙන එක පේන්නේ හැපෙන එක පේන්නේ චිත්‍රයේ පේනවා පේන එක හැපෙන්නේ ඒ වගේ මේ මුළු පොළොවම උදව් කරගෙන ඇඳපු චිත්‍රයක් මේ තියෙන්නේ ඇඳපු චිත්‍රයක් තියෙන්නේ මේ චිත්‍රය ඇහැට පෙනෙනවා හැබැයි මේ පෙනෙන චිත්‍රයේ ඕනම තැනකට අත තියලා බලන්න මේ චිත්‍රයේ පතිත වෙලා තියෙන පටවිය ඇඟේ හැපේ මිසක ඕගොල්ලන්ගේ මේ පෙනෙන දේ හැපෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ සතිපට්ඨාන වඩනකොට ඕගොල්ලන්ව අద్భుත ආශ්චර්යමත් තැනකට ගෙනේ. මොකද්ද? ඕගොල්ලෝ ඇවිදපු කිසිම තැනක් පෙනිලා නැහැ, පෙනෙන කිසිම තැනක ඇවිදලා නැහැ කියන තැනකට ගෙනේ. ඕගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගති ආගති ගති ආගති ඇති කල්හි චුති උප්පත්ති පෙනෙයි චුති උප්පත්ති ඇති කල්හි ජරා මරණ පෙනෙයි මම අහවල් තැනටයි ගියේ ගති අහවල් තැන ඉඳලයි එන්නේ ආගති ගති ආගති ඕගොල්ලන්ගේ මනසේ ඇතිතාක් ඉපදීමක් මැරීමක් කියන එකක් හම්බ වෙනවා ඕගොල්ලන්ට. සන්තති වශයෙන්ුත් එක්ෂණික වශයෙන්ුත්. එතනින් චුත වුණා මෙතන උපන්න මෙතනින් චුත වුණා එතන උපන්න කියන එකක් හම්බ වෙයි. චුති උප්පත්ති දෙක ඇතිතාක් ජරා මරණ පෙනෙනවා ඕගොල්ලන්ට. ඇවිදින තැන පෙනෙන තාක් පෙනෙන දෙයක ඇවිදින්න පුළුවන් තාක් ඕගලන්ට ගති ආගති දෙක තියෙනවා. මම කතා කරන මේ දර්ශනය ගොඩාක් ගැඹුරුයි. නමුත් ජීවිතය කියන එකේ දුක දසම මාත්‍රයක්වත් ඉතුරු වෙන්නේ සීති භූතෝස්මි නිබ්බුතෝ මම නියුනේ වෙම සිසිල්ලූයේ වෙමි කියන තැනකට අරගෙන යනවා මේකෙදි මේ ගැඹුරු සිද්ධිය දර්ශනය ගැඹුරක් කොට හිතන්න එපා. ඕගලන්ට කෙස්ලොම් නියදත් හම්මාස් කියන ටික හිතා ගන්න පුළුවන් හිතන්න පුළුවන් ඒ හොඳටම ඇති. එතනින් පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ මේ ශාසනය පෙන්වුවේ මහා සයුරට උපමා කළා. මහා සයුර කියන එක මෙන්න මෙච්චරයි කියලා මයින්න බැරි තරම් ගැඹුරකට යනවා. හැබැයි පටන් ගන්නෙ කකුලේ විලුඹුවත් තෙමෙන්නේ නැති වෙරළ ඉඳලා. ඒ වගේ මේ ශාසනය පමන කරන්න බැරි තරම් ගැඹුරකට යනවා. හැබැයි යන්නේ ඉස්සෙල්ලාම මේ කෙස්ලුම් නියදත් කියන ටක මෙනෙහි කරන තැන ඉඳලා පටන් ගන්නෙ. මෙතනින් පටන් ගන්න අනුක්‍රමයෙන් අරගෙන යයි අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා අනුපූර්ව නැඹුරු වෙලා තියෙන්නේ. තමන්ගේ මනසේ තියෙන ප්‍රපංච ටික තමන් කියන කයටත් බාහිර සත්වයේ පුද්ගලය කියන කයටත් බහැලන්නේ නැති වෙන්න බලන්න. ඔය විදිහට බලනවා නම් මේක ගැඹුරු නෑ. මම අර ටික ගත්තේ ඒ මුළු පොළොවම වැහෙන්න ඇඳපු චිත්‍රයක් වුණොත් චිත්‍රය පේනවා චිත්‍රයේ පතිත වෙලා තියෙන පොළොව පේන්නේ අවිඥානික වස්තු විදර්ශනා කරනකොට උන් ඔය ධර්මතාවය හොඳට මතක තබා ගන්න. කොළඹ කියලා පෙනෙනකොටම මම හිතන කොළඹ නම් හම්බ වෙන්නේ මහ භූත මත පතිත වෙච්ච චිත්‍රයක් නම් ඇහැට පෙනේ නේද කියන තැනකින් මහ භූත සහ උපාදාය රූපයි කියන තැනකට නුවණයි කොළඹ කියන අදහස චිත්‍රය මත පතිත වෙන්න දෙන්නේ නැහැ. මහ භූත සහ නැත්තම් පෘථුවිය ඇසුරු කරගෙන චිත්‍රය පෙනෙනකොට කොළඹ කියන අදහස Tamante. Tamange කොළඹ කියන අදහස චිත්‍රය මත පතිත වෙන්න දෙන්නේ ලස්සන දියල්ලක් කියනකොට පොළොව මත පතිත වෙච්ච තැනක චිත්‍රය දකිනකොට දියල්ල කියන අදහසක ඒ දියල්ල කියන අදහස ඊට පතිත වෙන්න දෙන්නේ ඔය අනාත්ම දර්ශනයටත් නුවණ එනවා නමුත් ඒක යෝගියට ගැඹුර වැඩි නිසා ගැඹුර වැඩි නිසා එතෙන්ට අනුක්‍රමයෙන් නුවණ මුහු කරපු දවසට ඒ ටිකත් අල්ලලා ගන්න පුළුවන් නමුත් ආධුනිකයට ඒක ගැඹුර වැඩි නිසායි බුදුරජාණන් වහන්සේ අවිඥානික වස්තුන්ගෙන් කායගත සතිය පෙන්වන්නේ නැතුව සවිඥානික වස්තුන්ගෙන් විතරක් පෙන්වුවේ අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති කියලා පෙන්වුවේ එතෙන්ද බහිද්ධා වා කායේ කියනකොට පර සත්තානං වා පර පුද්ගලනං වා කියන තැනින් පැනෙව්වේ අනිත් රූපත් කායගත සතියට අයිති නැතුව නිසා නෙමෙයි ලස්සන දියැලක් වැටෙනවා කියන තැනක මහ භූත සහ උපාදාය රූපයි කියලා බලලා තමන්ගේ මනසේ ගතිය ඊට බහලන්න නැතුව බහලන්න නැතුව ඉන්නවා කියන කාරණාවට ඉඩ නැහැ. අපහසි ලෝකයට. ඇයි ඉතින් චිත්‍රයක් තුල වතුර පාරක් වැක්කිරන එකක් තියෙන්න පුළුවන් නැහැ කියන වගේ තැනකින් ප්‍රශ්නේ. ඕගලන්ට. නමුත් කාය සතිපට්ඨානයේ හොඳට මුහුකුල මට්ටමට ආවහම එයාට ඒක ප්‍රශ්නයක්ම නැහැ. එතෙන්ට නුවණ එනවා. ඒ නිසා දැනට සවිඥානික රූප ටිකේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා නෑදෑකමට සිහි වෙන බාහිර අරමුණු වල බලන්න ආධ්‍යාත්මික මේ කයෙත් බලන්න ඒ බලන්නේ තමන්ගේ මනසේ තියෙන මේ කෙලෙසියට ඉඩ නැති වෙන්නයි කියන නුවණ තියාගන්න. මහා භූත සහ උපාදාය කුණප කොටස් ටිකක් තියෙන තැනක ඒ රූපය දකිනකොට අයියා කියන අක්කා කියන සහෝදරයා කියන අදහස ඇති වෙනකොට ඒ අදහසින් ඒ රූපෙ දිහා බැලුවම කෙස්ලොම් මස් හම් පෙනෙන්නෙත් නැහැ චිත්‍ර පෙනෙන්නෙත් නැහැ අයියෙක් අක්කෙක්මයි පෙනෙන්නේ ඒ නිසායි සහෝදරයා මල සහෝදරී මල දුක විඳින්නේ මේ කෙලෙසේ දුර වෙන්නයි මේ කායගත සතිය වඩන්නේ මං කිව්වේ මහ භූත සහ උපාදාය රූප තියෙන තැනක අපේ මනස තුල සංකප්ප රාගයක් ඇති වෙලා සංකප්ප රාගයෙන් චිත්‍රය දිහා බලලා හැදිච්ච ලෝකෙටයි කාම ලෝකෙ කිව්වේ. එතකොට මට හම්බ වෙන ලෝකය මගේ කාම ලෝකය මහ භූත ටිකටත් අයිති නෑ උපාදාය රූපෙටත් අයිති නෑ මගේ මනසේ තියෙන කෙලෙසට අයිතිත් නෑ මේ දෙන්න ඒ මත පතිත කරවල හදාගත්ත ලෝකයක් තින්නේ මනෝමය සිද්ධියක් තින්නේ මේ මේ ලෝකේ නිරුද්ධ කරන්න පුළුවන් අවිද්‍යාව නැති කිරීමෙන් ඒ විදිහටයි කායගත සතිය වඩන්නේ වේදනාව පස්සනාව වඩද්දි හැම වෙලාවෙම තමන්ගේ හිතේ මේ වේදනාව ආරම්භය සිතේ උපදින ගති වේදනාව ආරම්භය පතිත නොවෙන්නයි වේදනානුපස්සනාව වඩන්නේ. මේ වේදනාවට තියෙන්න බෑ එක එක විදිහේ වස්තු දැකලා ඇතිවෙන සැප වේදනා එක එක වස්තු නිසා ඇතිවෙන දුක් වේදනා එක එක වස්තු නිසා ඇතිවෙන උපේක්ෂා වේදනා තියෙන්න බෑ මේ වේදනනුපස්සනාව වඩන යෝගියට ඊගාවට මේ ධර්මයන්ගේ මිදෙන්න හරිම පහසු දෙයක් තමයි වේදනනුපස්සනාව. එයා වේදනාව ගැන නුවණින් බලනවා වේදනාවට තමන්ගේ මනසේ තියෙන gati පතිත වෙන්න නොදී. ස්පර්ශය නිසා මේ වේදනාව ඇති ඒකයි වේදනාව වේදනානුපස්සනාවේ වේදනාව නව ආකාරයක් පෙන්වනකොට වේදනා නමයක් නැහැ. වේදනා හයයි තියෙන්නේ. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන තුන පෙන්නලා මේ වේදනා තුන සාමිසව හා නිර්ාමිසව ලැබෙන්න පුළුවන්. මේ සැප වේදනා හා දුක් වේදනා කියන තුන කාමය නිසා සැප දුක් උපේක්ෂාත්, නෙක්ඛම්මය නිසා සැප දුක් උපේක්ෂාත් වශයෙන් ලැබෙන්න පුළුවන්. ඒ හැමතැනකදීම හඳුන ගන්න කියන එකක් කිව්වේ. අපේ ජීවිතයේට සැප දුක් උපේක්ෂා කාම සහගතව හෝ නෙක්කම් සහගතව ලැබෙන්න පුළුවන්. ඒ වෙද්දී වේදනනුපස්සනාව ගැන නුවණ තිබුණොත් තමයි මේ තණ්හාව අතහැරෙන්නේ. අපි කියමු මම නිකමට ගත්තොත් හරීම ලස්සනයි දුම්හිඳ දියැල්ල අපි කට්ටිය යන් අද දුම්හිඳ දියැල්ල බලන්න එතන හරි ලස්සනයි කියලා කතා කරනකොට අපිට දුම්හිඳ දියැල්ල දැකලා සැප වේදනාවක් ලබන්න පුළුවන් කියන අදහසයි හිතින්නේ. නමුත් වේදනානුපස්සනාව වඩන යෝගියා දකිනවා යන්න කලම වේදනාව ගැන යාට නුවණයි. මොකද්ද? මම දුම්හිඳ ඇල්ල බලන්න කියලා ගියත් ඇහැට රූපයක් ස්පර්ශ වීමෙන් චක්කු සම්පස්යෙන් උපන්න වේදනාවක්ම ඇති වෙයි. ස්පර්ශ නැති වෙනකොට වේදනාවක් නැති වෙනවනේ කියන තැනකින් නුවණයි. දැන් මේ කයට යම්ම වේදනාවක් සැප හෝ දුක් හෝ උපේක්ෂා යම්ම වේදනාවක් හම්බ වුණොත් මේ වේදනාව ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා කියන තැනට නුවණයි. මගේ අතේ මේ වේදනාව කකුලේ මේ වේදනාව කියලා වේදනාවට අත් කකුල් සිහි වෙනකොට මේ අර රූපය කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ කියලා හිතුනහම ඒ කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ කියන සිතුවිල්ල රූපෙට වැසගන්නේ නැති වෙන්න කායානුපස්සනාව වැඩුවා වගේ මේ වේදනාව අතේ මේ වේදනාව කකුලේ කියලා හිතනකොට අත කකුල කියලා හිතන එක තමයි දැන් විඥානේ ඒ හිතේ තියෙන ගතිය මේ වේදනාවට බැසගන්න ඉඩ නොතබා වේසනාවට ගැට ගහන්න නැති වෙන්න තමයි බලන්නේ මේ යම් වේදනාවක් ඇති වෙනනම් ස්පර්ශ කාය සම්පස්සේ නිසාම වේදනාව ඇති වෙනවා ස්පර්ශය නැති වෙනකොට මේ දුක් වේදනාව නැති වෙනව නේද කියලා බලන්නේ මේ වේදනාව කකුලේ වේදනාවක් නොවෙන්න මේ වේදනාව අතේ වේදනාවක් නොවෙන්න මේ වේදනාවට විඥාණය පිහිටියොත් වේදනාවට අත්තියේ වේදනාවට කකුල් තියේ වේදනාවට ඔළුව තියේ වේදනාවට බඩ තියේ වේදනාවට රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ඉතුරු වෙයි ඕගලන්ට එහෙම තිබුණොත් දකින්න වේදනාවේ විඥානේ පිහිටලා කියලා තේරෙනවද මං කියන එක වේදනානුපස්සනාව හරියට වඩන්නේ වේදනාවට විඥානේ බැස නොගන්න එහෙම වුණොත් වේදනාව ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වෙනව නැති වෙනවා කියලායි පේනෙන්නේ. ඒ වේදනාවට ඔළු නෑ කකුල් නෑ අත්පය නෑ. අර මම ඕගලන්ට උපමාවක් කියන්නේ අන්න ඒ තැනට ඕගොල්ලන් ගේනවා. මේ වේදනුපස්සනාව වඩනකොට. ඕගලන්ට ජීවිතේ ගොඩාක් ආස්වාදේ හිතෙන්නේ මිහිරි මිහිරි දේවල් කයට ස්පර්ශ කරන්න පුළුවන් අනිත් අයගේ ස්පර්ශයෙන් තමන්ගේ කයට ස්පර්ශ වෙනවා කියන අනිත් අයගේ ස්පර්ශයෙන් තමන්ට විඳින්න පුළුවන් කියන හැඟීම නිසායි නේ නේද? නමුත් මම ඕගලන්ට උපමාවක් කියන්නම්. හොඳ පොලු කෑල්ලක් හරි ලී කෑල්ලක් හරි අරගෙන ඕගලන්ට ගැහුවොත් කවුරු හරි දැන් ලී කැල්ල කයට වැදුනහම වේදනාවක් ඇති වෙනව නේද? තේරෙනවද? ඒ දුක් වේදනාව අර ලී කැල්ලෙන් දෙන්නේ. ඕගොල්ලෝ ලී කැල්ලද විඳින්නේ? ලී කැල්ලෙන් මේ කයට ගැහුවොත් ලී කැල්ල කයට වැදුණු නිසා කාය සම්පස්යෙන් උපන්න වේදනාවක් විඳිනවා මිසක ඕගොල්ලෝ ලී කැල්ල විඳිනවද? ලී කැල්ල විඳලා තියෙනවද? මං කියන එක තේරෙනවද? බාහිර ලී කැල්ලක් අරගෙන කයට ගහගෙන බලන්න ලීය කයට වැදුනහම කය තැලිච්ච වේදනාවම තමන් විඳිනවා මිසක තමන්ට තමන්ගේ කයම විඳගන්න වෙනවා මිසක ලී කෑල්ල විඳලා නෑ නේද කවදාවත් හොඳයි මේ දුක් වේදනාව දුක් වේදනාව ආවේ මේ ලී කෑල්ල ගැටුණු නිසායි කියලා මේ ලී කැල්ල නිසායි කියලා දකිනවා නම් ඒ වේදනාව ගැන වැරදි දැකීමක් නෙමෙයිද? ඒ වගේ මේ වේදනානුපස්සනාව වඩනකොට කාය සංපස්සජා වේදනා කියලා මේ ස්පර්ශ නිසා වේදනාව ආවා කියලා දකින්නේ හැම වෙලාවෙම වේදනාව විඥාන ටිතියක් වුණොත් වේදනාවට ලී කැල්ල වැදුණු බවයි පෙන්වන්නේ. බාහිර කෙනෙක්ගේ ශරීරයේ මුරුදුවට ස්පර්ශ වෙච්ච බවයි පෙන්වන්නේ. නමුත් අනිත් කෙනෙක්ගේ ශරීරය එහෙනම් අපි විඳලා තියනවද? ඒ ශරීරය අපේ ශරීරයේ ස්පර්ශ වුණාම අපේ කාය ස්පර්ශයේ කය තලිච්ච ආකාරයට අපේ කයම අපි විඳලා තියනවා මිසක දුක් වේදනාවට වගේම සැප වේදනාව ඇති වෙන විදිහට නුදුවට වස්තුවක් අපේ කයේ ස්පර්ශ වුණාම ස්පර්ශ වෙච්ච අපේ කයම අපි විඳලා තියෙනවා මිසක බාහිර කයක් විඳලා නැහැ කියන පින්වතුන්ට පැහැදිලි නේද? ජීවිතේ කිසිම දවසක බාහිර වස්තුවක් අපි විඳලා නැහැ. නමුත් මේ වේදනාවට විඥානයේ එකතු වුණොත් විඥානයේ වේදනාවේ තිතියක් වුණොත් ඕගලන්ට පෙන්වන්නේ මේ වේදනාව එන්නේ රූප නිසායි, සද්ද නිසායි, ගන්ධ නිසායි, රස නිසායි, ස්පර්ශ නිසායි කියලායි පෙන්වන්නේ. අර රූප ටික මහ භූත සහ උපාදාය රූප ටිකට විඥානය පතිත වුණාම අපිට බාහිරෙන් පෙන්නනවා වගේ. මේ කාය සම්පස්යෙන් උපදින වේදනාවට අපේ සිතේ තියෙන විඥානය පතිත වුණොත් වේදනාවේ විඥාන ටිතියක් ඇති වුණොත් හඳුන ගන්න තියෙන සැබෑම ලක්ෂණය වේදනාවට බාහිර ආයතනයක් ගැට ගැහිලා ඇති. මේ මලක් දකින නිසායි ලස්සන මේ ඇහෙන් බලනකොට මේ සැප වේදනාව ආවේ මල දකින නිසායි. ඕගලන්ට එන්නේ චක්කු සම්පස්සජා වේදනා කියලා. මල චක්කු ප්‍රසාදයට ගැටිලා මේ ප්‍රසාදයේ බිඳුණු වේදනාව යෝගලන්ට එන්නේ. කය ලී කෑල්ල කයට ගැටිලා කය තැලුණු වේදනාව වින්දා මිසක ලීයේ වින්දේ නෑ වගේ රූපය ඇහැට ගැටිලා ඇහැ තැලුණු එකමයි අපි වින්දේ මිසක රූපේ වින්දේ නෑ නමුත් ප්‍රපංචයකට පෙන්වන්නේ මේ මල දකිනකොටයි මේ සැප වේදනාව මේ පුද්ගලයා දකිනකොටයි මේ අමනාප වේදනාව මේ පුද්ගලයා දකිනකොටයි උපේක්ෂා වේදනාව කියලා මේ වේදනාවට බාහිර රූප හෝ සද්ද හෝ ගන්ධ හෝ රස හෝ ස්පර්ශ කියන ආයතන 6 වේදනාවට ගැට ගැහුවොත් දකින්න මොකද්ද මේ විඥානයේ වේදනාවේ පිහිටලා කියලා. එහෙනම් වේදනුන්පසනාව වඩන්නේ මොකටද? අපේ විඥාණය මේ වේදනාවේ පිහිටන්න නොදෙන කමටයි. විඥානය මේ වේදනාවේ නොපිහිටියොත් විඥාන වේදනාවට රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන කිසිම දෙයක් ගැට නොගැහුවොත් වේදනාවට නිමිති නැහැ ස්පර්ශ නිසා වේදනාව හටගෙන ස්පර්ශ නැති වෙනු නැති වෙනවා කියන සිද්ධියයි හම්බ වෙන්නේ තේරෙනවද මං කියන එක අන්න ඒ විදිහටයි වේදනනුපස්සනාව වඩන්නේ ඒ විදිහටයි වේදනනුපස්සනාව වඩන්නේ දැනට මේ අනුපස්සනා දෙක හොඳටම ප්‍රමාණවත් මම අනිත් ඒවත් ඉදිරි කාලෙදි කියලා දෙන්නම්. නමුත් මේකේ තියෙනවා මේ සතිපට්ඨානෙදිත් අපිට ඕනේ ඕනේ සතිපට්ඨානය කැමැති කැමැති කෙනෙකුට කැමැති කැමැති තැනකින් අරගෙන වැඩි හැකි වැඩි යුතුයි කියලා එකක් නැහැ. මේ සතිපට්ඨානේ තියෙනවා හතර චරිත ප්‍රභේදයකට දුක්ඛ පටිපදා දන්දා අභිඤ්ඤා දුක්ඛ පටිපදා කිප්පා අභිඤ්ඤා කියන චරිත දෙකටයි කායानुපසන වේදනානුපසන එතකොට ඒ චරිත දෙක තණ්හා චරිත කියලා ditthi චරිත කියලා චරිත දෙකකට බෙදෙනවා එයින් තණ්හා චරිත දුක්ඛා පටිපදා කිප්පා අභිඤ්ඤා දුක්ඛා පටිපදා දන්දා අභිඤ්ඤා ප්‍රතිපදාව දුක් සහිතයි හිත සමාධි කරගන්න හරීම අමාරුයි කෙනෙකුට නුවණත් අඩුයි කියන කෙනාටයි රූපේ තියෙන්නේ හිත සමාධි කරගන්න ටිකක් හරි අසීරුයි අමාරුයි නුවණ ටිකක් තීක්ෂණයි. කෙනාට තමයි වේදනානුපස්සනාව තියෙන්නේ. මේ මට්ටමේ අපි ඔක්කොමලා ඉන්නේ සමාධිය ගන්න අමාරු මට්ටමකයි කාමවචර ඔක්කොම. එහෙනම් මේ කමඨාන් දෙක හොඳට ඒ මට්ටමට ගැලපෙනවා. මං ඉඩ ලැබෙන වෙලාවවල අනිකක් කියලා දෙන්නම් දැනට. ওই කාරණා දෙක තේරුණා නේද? ඒකයි මම කිව්වේ සතිපට්ඨානේ වැරදුනොත් ආර්ය අෂ්ටාංග මාර්ගේ වරදිනවාමයි. වැරදුනොත් නිවන වරදිනවාමයි. මේ අර්ථය තේරුම් නොගෙන සතිපට්ඨානය කොච්චර වැඩුවත් වැඩක් නැහැ. අපි මේ සතිපට්ඨානේ වඩනවා කියලා කරන්නේ විපාක නාම රූප දෙක කර්ම විඥාණයට පිහිටක් නොදෙන දෙකයි. අපේ විඥාණය මේ නාම රූප දෙකේ පිහිට නොලැබුවොත් නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධයි විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයි කියලා අනිත් පැත්තට හැරෙනවා. විපාක නාම රූප දෙකේ පිහිට නොලැබුවොත් මේ විඥාණය එහෙමුණොත් නැවත නාම රූප නිරෝධයි සලායතන පස්ස වේදනා මේ ජරා මරණ දුක්ම නිරුද්ධ වෙලා යනවා මේ පරියාය දකින්න මහා නිදාන සූත්‍රයේ තියෙන අවිද්‍යාව දක්වා නෙමෙයි නාම රූප නිසා විඥානේ විඥාන නිසා නාම රූප නාම රූපච්ච සලායතන කියන පරයයක් තියෙන අන්නේ පරයයෙන් දකින්න මේක මේ විපාක නාම රූප දෙක ওই නාම රූප දෙක නිසා තමයි හිතන කියන කරන මගේ කර්ම විඥාණයට පිහිට තියෙන්නේ ඒ කර්ම විඥාණයේ පිහිට තිබ්බහම තමයි නැවත නාම රූප දෙක හදන්නේ විඥානපච්චය නාම රූපං ආපහු හැදුවාම සලායතන වෙලා ස්පර්ශ වෙලා වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ දුක එනවා මේ නාම විපාක නාම රූප දෙකේ පිහිට මේ විඥානේ නොලබුවොත් මේ නාම රූප දෙකෙන් විඥානේ නිරෝධයි විඥාන නිරෝධෙන් නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුජ්ජන්ති කියන තැනට එනවා මේක තව එක පරයයකින් දකින්න යථාර්ථය එමය තියෙන්නේ මේ පෙනෙන පෙනෙන ඇහෙන ගඳ සුවඳ දැනෙන රස විඳින ස්පර්ශ ලැබෙන ධර්මාරම්මන හමු වෙන මේ ආයතන හයේ කිසිවක් කුමන හෝ දෙයක් තමන්ගේ විඥාණයට නැවත හසු වුණොත් විඥාණය පිහිටනවාමයි කර්ම රැස් වෙනවාමයි මේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කළොත් ස්පර්ශ ආයතන 6 පරිහරණය කළොත් ජරා මරණ දුක පරිහරණය කරනවාමයි මේ ස්පර්ශ ආයතන 6 දායාද කරගෙන උරුම කරගෙන ඉපදිලා ඒ මතම හැදිලා වැඩිලා ඒ ස්පර්ශ ආයතන 6ෙන්ම මිදිලා ජීවත් වෙනවා ස්පර්ශ ආයතන 6ට එකතු නැතුව ලෝකයේ තුලම හැදිලා වැඩිලා ලෝකයේ කිව්ව ස්පර්ශ ආයතන 6 ඒකෙම හැදිලා වැඩිලා ඒකෙම ජීවත් වෙනවා ඒකට එකතු නැතුව ඒ ආයතන හයේම ජීවත් වෙනවා හිතින් කියින් කිරින් කරමින් ඒකකටවත් හිතින් කියින් කියින් ගැට ගන්න නැතුව පෙනෙනවා විපාකෙට පෙනෙනවා පෙනෙන දෙයට හිතනවා කියනවා කරනවා මම්ම හිතලා කියනවා කරනවා මිසක හිතන කියන කරන දේ පෙනෙන දෙයට ගැට ගන්නෑ ඇහෙනවා ඒ අරඹය හිතනවා කියනවා කරනවා හිතන කියන කරන දේ ඇහෙන දෙයට ගැට ගන්නෑ ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6 නිසා ස්පර්ශ ආයතන 6 ඇසුරු කරගෙන අද අපේ ලෝකේ තියෙන්නේ. ස්පර්ශ ආයතන 6 නිසා ස්පර්ශ ආයතන 6 ඇසුරු කරගෙන මේ ලෝකේ නැසිය යුතුයි. මම ඔයගලන්ට උපමාවක් කියන්නම්. අර කතාවක් අහලා තියෙනවනේ මට මතක නැහැ වෑත් ඇවි හාමුදුරුවෝ කොහෙද අර ගෝවේද කොහෙද ගියාම ලොකු කාන්දම් කෑලි හතරක බලෙන් අර යකඩයක් එල්ලෙන්න හදලා තිබ්බා කියලා. බිත්ති හතරේ සමාන්තර සමාන්තරව හතර පැත්තේ විශාල චුම්බක හතරක් කාන්දම් කෑලි හතරක් සමානාන්තරව තියලා ඒ කාන්දම් කෑලි හතරේ බලෙන් මැද අහසේ යකඩයක් එල්ලෙන්න හදලා තියෙනවා. මේ දෙවියන්ගේ ආශ්චර්ය නිසා තමයි මේ යකඩ එල්ලෙන්නේ අහසේ. කියලා තමයි ඔක්කොල වන්දනා කරන්නේ. ඉතින් මිනිස්සු රැවටෙනවා මෙච්චර මහ විශාල යකඩයක් කිසිම දෙයක තියෙන්නේ නැතුව මේ වගේ අහසේ තියෙන ඇත්තටම දෙවියන් වහන්සේගේ බලෙන් කියලා ඔක්කොම වඳිනවා පුදනකොට අපි මේ ලංකාවේ වැත්තේ හැමුදුරු වගේ මට මතක බලන්න ඕනේ ගියාම මෙයා තේරුම් ගත්තොත් මේකේ මොනවා හරි රහසක් තියෙනවා කියලා හිතුණලු මේ චුම්බක ශක්තියක් වගේ එකක් ඇති කියලා වටාපත ඇල්ලුවල එක පැත්තේ බිත්තියකට. අල්වහම අර සමානතරතාවයේ බිඳිලා ගිහිල්ලා යකඩ විතරම ඩාංගල බිත්තිය. ඉතින් මම මේ කතාව ගත්තේ බිත්ති හතරේ සමාන්තරව තිබ්බ චුම්බක හතරක සමාන්තරතාවය නිසා මැද අහසේ යකඩයක් එල්ලලා තියෙනවා. මේ යකඩේ චුම්බක හතර නිසාම පවතිනවා. චුම්බක හතර නැතුව පවතින්නේ නැහැ. නමුත් චුම්බක හතරේ එකකටවත් අයිතිත් නැහැ. එකක් එකකට අයිතිත් නැහැ. ඔක්කොටම අයිතිත් නැහැ. ඒව නැතුවත් බෑ. චුම්බක හතර නැතුවත් බෑ. චුම්බක හතර එකක් එකක් නිසාමත් නෙමෙයි ඔක්කොම නිසාමත් නෙමෙයි ඒව නැතුවත් නෙමෙයි. ඒ හතරමත් නෙමෙයි. නමුත් මේ නිසා මේ යකඩේ පවතිනවා. යකඩේ කියන්නේ මේ හතරට අයිති නෑ. එකකට අයිතිත් නෑ. නේ? ඒ වගේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා සහෝදර ඥාති හිතයිසින් ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් යම් තාක් ලෝකයක් තියෙනවා. ඔය ඔක්කොම ලෝකෙ ටික හරියට අර මැද යකඩේ වගේ. ඔය ලෝකය, ඕගලගේ ඔය ලෝකය චක්ක සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, જીව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන මේ ස්පර්ශ ආයතන හයට මැදි වෙලා හයට සමාන්තරව තියෙන්නේ. මේ හයෙන් එකකටවත් ඕගලගේ ලෝකේ අයිති නැහැ. හයමත් නෙමෙයි හයෙන් එකකුත් නෙමෙයි මේ ලෝකය. ඔය ලෝකේ එකක් හරි අතහැරුණොත් බිඳුනොත් මේ ආයතන එකක් හරි නිරුද්ධ වුණොත් නැති වුණොත් අර සමානතරතාවය එකක් හරි බිඳුනොත් මේ මැද යකඩ තියෙන්නේ නැහැ වගේ එක ආයතනයක් නැතුනොත් ඕගොල්ලන්ගේ මේ ලෝකෙ හිටින්නේ නැති වෙනවා මේ ලෝකය ආයතන 6 නිසාම ඡන්න මේව උපාදාය කුමක් ඇසුරු කරගෙන ලෝකේ පවතින්නේ මේ ආයතන හය ඇසුරු කරගෙන පවතිනවා කුමක් ඉපදීමෙන් මේ ලෝකේ උපදිනවද ආයතන හය උපදීමෙන් ලෝකේ උපදිනවා මේ ආයතන හය ඇසුරු කරගෙනම ලෝකේ පවතිනවා එතකොට මේ ආයතන හය නැත්තම් නැත්තේ මේ ලෝකේ මෙතන තියෙන ප්‍රශ්නේ අපි ගාව තියෙන මේ ලෝකයේ එක ආයතනයක් තුල නැති හින්දායි ආයතන ඇසුරු කළාට අපිව පිරෙන්නේ නැත්තේ. ඕගොල්ලෝ දකින සිහින සැබෑ වෙන්නේ නැත්තේ. ඕගොල්ලෝ හිතන දේ සඵල නොවෙන්නේ මේ ආයතන ඇතුලේ නැති නිසායි. ආයතන නිසාම එල්ලිලා තියෙන මේ ලෝකයේ තුල අපි යම් යම් දේවල් හිතාගෙන ආයතන වලින් හෙව්වට ඒක නොලැබෙන්නේ ඒක ඒකේ නැති නිසායි. හැමදාම අපිට හීනයක් විතරයි මේ ලෝකේ. සප්නෝපමා කාමා. බලන්න මම කියන දේ. ඕගලන්ට ඉන්නවා අපි හැමෝටම ඉන්නවා මම කෙනෙක්. රූප බලන මම සද්ද අහන මම ගඳ සුවඳ ලබන මම රස විඳින මම ස්පර්ශ ලබන මම ධර්මාරමණයෙන් හිතන මම එතකොට ආයතන හයම ක්‍රියාත්මක කරන්නා වූ මම අයිති මොන ආයතනයටද ඔය ආයතන හයට වඩා තව ආයතනයක් තියේද? එහෙනම් ඔය ආයතන හයම ක්‍රියාත්මක කරන මම කාටද අයිති? ඒක තමයි ආයතන හය නිසාම පවතින මම. ඒ මම මේ ආයතන හයට අයිති නැහැ. නමුත් ආයතන හය නිසාමයි. හැබැයි ඔය මම අයින් කරගන්න පුළුවන් මේ ආයතනයන්ගේ තියෙන සමතුලිතතාවය බිඳීමෙන්. ඒක කරන්න පුළුවන් සතිපට්ඨානෙට විතරයි.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 ඒ වගේම කලන සිතින් මතක් කරනවා මේ ශාලාව බණ කියන්න බණ අහන්න මේ පින්වතුන් වෙනුවෙන් ලබා දුන්න මේ සෙන්කඩකල බෞද්ධ මන්දිරයේ සභාපතිතුමන් ලේකම්තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට මේ සියලුම කුසලයන් අනුමෝදන් වීමෙන් ඒ අයට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය ඇති වෙලා වහ වහ ධර්ම ඥානෙ පහල කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම බොහොම සත්භාවයෙන් ඕගලන්ට මේ බණපදයේ අස්සලා අස්සන්න මාව ගොඩාක් කාලෙ ඉඳන් මෙහාට ගෙන්න යන්න උත්සාහවත් වෙනවා අපේ අමල් ලියනාරච්චි මැතිතුමයි එම මැතිණියයි අපේ නුවර ධම්මගවේ සීමාවත්තේ ජීවත් වෙන ගුණරත්න මහත්මයා සහ එම මැතිණිය. ඉතින් අනිත් අයත් උදව් උපකාර කළා. නමුත් මේ සත්ක්‍රියාවේදී බෙහෙවීම මුල් වෙලා කටයුතු කළා ඒ දෙපළ. ඉතින් ඒ දෙපළත් එයාගේ දුව දරුවොත් කෘතවේදීව මතක් කළ යුතුයි. ඒ අයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය ඇති වේවා. ඒ වගේම උතුම් මගපල නුවණ වහවහ ළඟා කරගන්නට මේ සියලු කුසල ධර්මයන් පාරමී වේවායි කියලා. මේ ප්‍රධාන වශයෙන් මේ සියලු දිනාට පින් දීමෙන් ධර්ම දේශනා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් සියලු ආකාරයෙන් පහල කරගත්තා සියලුම කුසලයන් අපි අනුමෝදන් කරමු ලෝකියත් සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂා දී ස්ථානට අධිකෘත ශාසන මාමුකිෂ්ඨකාරක සියලු දෙවියන්ට දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසිරු වඩා වර්ධනය කරගනිමින් දිව්‍යත් පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාවද මේ පිමුතුන් කෙරෙහි නිබඳුව ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा භෝදයන්තු සිවම් පදං ඒ වගේම අද දවසේදී මේ සිද්ධ කළා වූ සියලුම කුසලයන් ශාසන ඥාතිත්වයේ මිය පරලෝකියා වූ ගුරු දේව උත්තමයන් වහන්සේලා ඇතුළු ඒ ශාසන ඥාති සියලු ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම ඔබ අප සෑම දිනාගේම නම් නැසික අලුරිය කළා වූ දෙමාපිය ගුරුවර සහෝදර දූදරු නැදෑ බන්දු මිත්‍රාදී යම්තා ඥාති සමූහයක් මේ ජීවිතේ සාංශාරිකව සිටින මේ මොහොතේ සිහිපත් කරගන්න අපි සියලු දෙනා රැස් කළා වූ මේ සීල කුසලයන් ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටෙන් සාදුනාදීන් මියගේ ඥාතීන්ට අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා ඒ අය දුකක සිටිනන් දුකෙන් අත මිදී සැපවත් භාවයකටපත් වීමෙන් උතුම් නිවන් සැනසෙත්වා කියන අදහසින් අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම ගෙවල් දොරවල නොයෙක් කටයුතු කාර්යා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තියලා සත්භාවයෙන් සත් අදහසින් මෙතෙන්ට පැමිණි මේ පින්වත් සියලු දෙනාටත් මේ සත්ක්‍රියාව සිද්ධ කරගන්න ඕගලන්ට එන්න ඉඩ අවස්ථාව සලසලා එන්නට නොහැකිව ගෙවල් දොරවල් වල යම්තාක් ප්‍රසත් සිටිනං ඒ සියලු දෙනාටත් මේ සෑම දිනාටම පින් අනුමෝදන් වූ දිව්‍යංග දේව ආශිර්වාදයෙන් තුන්රං සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගේම මෙලෝ ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාල කපල උපද්‍රව දුරු වේවා කරන කෙන යහපත් අදහස් සියල්ල සමුද්ද වේවා සසර වසන අතර සාපිපාසාදී බියකට දුකි දුප්පත් අසරණ දින්දු භාවකලපත් නොවි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසනසී පැමිණ වැඩවදාලා වූ ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැත්තා වූ සදාකාලික සැප ඇති සාන්ත සුඛ උතුම් වජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කර ගැනීමටත් සෑම දිනාට මේ කුසල ධර්මෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු. Thank you.